ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම දේශනා වාරයේ සඳහායි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ශීලමු දෙනා tempත් වෙලා ධර්ම කෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ වේදනං භික්ක වේ වේදිතබ්බා වේදනා නිදාන සම්භවං වේදිතබ්බං වේදනා වේමත්තතා වේදිතබ්බාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවටත් මේ නිබ්බේධික පරියාය නැත්නම් නිබ්බේධික සූත්‍රය නම් වටිනා සූත්‍රයක් සර්වචන්නාංශයේ විසින් දේශනා කරන්න යෙදුනා. ඒක ඒ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් අංගුත්තර නිකායේ චක්කනිපාතේ චක්කනිපාතය අර්ථය සංග්‍රහ කරලා තියෙනවා. ඒ සූත්‍රයේදී සර්වචන් වහන්සේ ඒ නිර්වේදය පිණිස වෙන පෙත නැත්නම් නිබ්බේද ප්‍රතිපදාව නිබ්බේද පරියාය නැත්නම් නිර්වේදය කියන එක හඳුනාදීමේ මහා කරුණාවෙන් යුක්තව විවිධ මාතෘකා යටතේ ඒක විස්තර විභාග කරලා විසුරු වශයෙන් දක්වනවා. ඉතින් අපි කලිමුත් මං කියපු විදිහට ගිය වැඩමුළුවේදී අපි කාමයේ කියන මාතෘකාව සාකච්ඡා කරන්න යෙදුණා. දෙවෙනියට සාකච්ඡා කරන්නේ වේදනාව කියන මාතෘකාවයි. අපි පළවෙනි දවසේ වේදනා භික්කවේ වේජිතබ්බා කියන විදිහට මේ වේදනා චෛතසිකය අපිට නැත්තම් වේදනා ස්කන්ධය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් වේදනා සතිපට්ඨානයි කියලා කියන්න පුළුවන්. ආනේ වේදනා අනිත් චෛතසිකයන්ගෙන් අනිත් සතිපට්ඨානයන්ගෙන් කොහොමද වෙන් වෙන්නේ කියන එක සඳහා වෙලා ගත්තා. ඊයේ වෙනකොට වේදනා නිදානං නැත්නම් නිදාන සම්භවං වේදිතබ්බං කියන විදිහට වේදනාවේ හටගැන්ම මූලාරම්භය කොහොමද කියන එක සාකච්ඡා කරන්න යෙදුනා. අපි ඒකෙදී මේ භාවනා ක්‍රම හරහා නැත්නම් අපිට කියන්න පුළුවන් විපස්සනා භාවනා ක්‍රම හරහා ਸਰවඥාන්සේ තාම ප්‍රයෝගයකින් මේ සෑම වේදනාවකම හටගන්න හැටි. කොතනින් පටන් ගන්නද මේක දුක් වේදනාවක් වඩටපත් වෙන්නේ? කොතනින් පටන් ගන්නද මේක සුඛ වේදනාවක් වඩපත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් Taman විඳින්නෙක් බවටපත් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් සමහරට වේදනක්ට විදියට ගිහිල්ලා වේදනාවෙන් ආතුර කරන්නේ කොහොමද? අන්නේ සියලු වේදනාවන්ගේ හටගන්ම කොහොමද කියන එක යෝගාවචරයේ ඒ වේදනා එන්න කලින් මහරාන්තික වේදනාව එන්න කලින් බරපතල ලෙඩ රුක් එන්න කලින් වයසට යන්න කලින් දත යුතුයි. දැනගෙන හිටියානම් ඒකට ලෑස්තියක් තියෙනවා. ඉතින් මේ සියලු වේදනාවන් මුල ස්පර්ශයේ බවත් අපි ඒ චුල්ල වේදල සූත්‍රය වගේ සූත්‍රවල අරගෙන සාකච්ඡා කරා චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ භසපච්චා වේදනා අපිට ඒක මේ ආනාපාන වගේ දෙයකට සම්බන්ධ කරලා කියනවනම් කායේච පටිච්ච රූපේච පොට්ටබ්බේච කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං තිංගන සංගති භස්සෝ භස්සපච්චා වේදනා. ඒ කයේ තියෙන තෝන සංවේදී ගතියක් කයේ තියෙන තෝන ඔපයක් ඒ ඔපේට පිටි මොකක් හරි ඇවිල්ලා තට්ටු වෙන්න ඕන. ඒ ඔපය කිචි කවන රුප්පන කුප්පන වස්තුවට කියනවා පොට්ටබ්බ පොට්ටබ්බාරම්මණය කිය. ඉතින් මේ ආනාපාන සති භාවනාව කරනකොට සුවිචේසි වශයෙන් කියනවනම් නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි මේ වායෝ ධාතුව ස්පර්ශ කරනකොට ඒකට ඒ ඒ ඒ භාවනා සද්දමාලාව කියන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. ඒ පොට්ටබ්බ ධාතුව අර කය නැත්නම් කාය ප්‍රසාදය කිචි කවනකොට රුපනකොට කුප්පනකොට අනිකුත් අරමුණු වලට හිත දුවන්නේ නැතුව හිත මානසිකාරය සතිය අප්‍රමාදය හරියට සියුම් හැපීමේහි සියුම් විඳීමේහි සියුම් උණුසුම් භවයේ සිසිල් භවයේ රඳා හිටනවා කියන එක හැම වෙලාවෙම වෙන්නේ. ඉතින් ඒ නිසා ස්පර්ශය ආනාපානෙ මෙහිටින්නේ. ඒ වෙනකොට වෙන වෙන දේවල් දිගේ දුවන් ඉඳ තියෙනවා. ඉතින් යෝගාවචරය ඒතිෙද්දි පුළුවන් උත්සාහයක් ගන්නවා. හැකිතාක් දුරට නාසිකාග්‍රේ හුස්ම ඇතුල් වෙනකොට පිට වෙනකොට හිත එහි තබා ගැනීම සඳහා ඒ ප්‍රයත්නයේ සඳහා මේ මානසිකාරය යොදවනවා සතිය ආරාධනා කරන සතියට අප්‍රමාද වෙනවා ඉතින් යම් වෙලාවක හිත නන්නත්තර වෙන්නේ නැතුව හුස්ම ගන්න එකේම හිටියොත් ඔන්න හුස්ම ගන්න එක ස්පර්ශයේ වැටෙන්න පටන් ගන්නවා. මේ ස්පර්ශය තමයි විඳින්නේ. ඒ වෙලාවට අපි නාසිකාග්‍රේ හුස්ම රැටෙන එක දිහා බලන් හිටියෝ ඉන්නවනම් හරියට මේකට හිත යෙදුනොත් ඇහැට රූප වැටුනට පේන්න විදිහක් නැහැ. මොකද හිත එතන නැහැ. කනට සද්ද ඇහුනට ඒව අහන්න ඒ චිත්තක්ෂණේ ඉඩක් නැහැ. එතන ස්පර්ශයක් වෙන්නේ නැහැ. මොකද හිත මෙතන යෙදිලායි ගත කරන්නේ. නාසයේ ගඳේ දිවේ රසයේ කය අනිත් තැන් වල නොදැනෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම හිත අර මේ ආනාපානෙ নিমগ্ন වෙනවා. අන්න එතකොට ආනාපානෙ විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. ඒ නිසා ආනාපානිය නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ සිද්ධ වෙනකොටම සිදුවෙන සිදුවෙන එක අත්විඳින්න පුළුවන් නම් අත්දකින්න පුළුවන් නම් ඉතින් ඒකට සුද්ධ වශයෙන්ම විපස්සනා කියන්නේ. ඉතින් මෙතෙන්දි පොඩ්ඩක් බහුසුත භාවයේ සඳහා තව ඩිංගිත්තක් මෙතන තොරතුරු දුන්නොත් ආනාපාන සතියම සම්මත භාවනාවක් සඳහා ආනාපාන ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධාන ආදී භාවනා කරන කෙනාට ආස්වාද ප්‍රසවාසයේ වැටෙනවා. හැබැයි නාසිකාග්‍රයේද, උගුරේද, පපුවේද කොහෙද කියලා කියන්න බෑ. ආනාපාන ඉන්න බව වැටෙනවා. නමුත් ආස්වාසේ ප්‍රසවාසයේ වෙනස අල්ලන්න බෑ. හැබැයි හිත පිටට ගිහිල්ලා නැති බව දන්න. උඟ වෙලාවක ඉන්න පුළුවන්. ඒ තානාපාන සති භාවනාවම තමයි ඒක එතකොට සමත යෝගාවචරගේ පෙත. ඒකට නිඳ කරන්න නරකයි. ඒක වැරදි කියන්න නරකයි. ඒක අව탁සිරු කරන්න නරකයි. නමුත් විපස්සනාවද්ද වෙන්නේ සමතයක්ද වෙන්නේ කියලා හොඳටම ගුරුවරයාට හෝ Tamanටම දැනගන්න පුළුවන්. මේ හුස්ම ගන්න වෙලාවේදී මේ ආශ්වාසය වෙන වෙලාවේදී මට ආශ්වාසය වැටෙනවා ඒක සිද්ධ වෙන්නේ වම් නාසිකාග්‍රේ නැත්නම් උඩුතොලේ නැත්නම් දකුණු නාසිකාග්‍රේ ආදී වශයෙන් හරියටම තැන කියන්න පුළුවන් නම් ඒක හොඳ විපස්සනාවට බර ප්‍රකාශනයක්. ඒතර ප්‍රශ්වාසය වෙනකොට ප්‍රශ්වාසය වැටෙනවා ඒක සිදු වෙන්නේ ඒ නාසිකාග්‍රේද වෙන තැනකද ආදී වශයෙන් බෙන්කලා කියන්න පුළුවන් නම් එතකොට මේ වේදනාව හොඳට දැක ගන්න කියා ගන්න පුළුවන් ඒක දැන ගැනීමට කමඨාන් සුද්ධ කරනට හොඳට විවේකීව කතා කරනකොට අහගෙන ඉන්න ඕනේ මෙයා මේ කතා කරන්නේ ආනාපානි ගැනද ආනාපානි ආශ්වාස කරනකොට මෙයාට ඇත්තට වින්දනයේ අත්දැකීමක් සහිතවද කතා කරන්නේ එහෙම නැත්නම් නිකන් ආනාපානි තියෙනවා මට හැපෙන දණක් වැටෙන්නේ නැහැ ආශ්වාස ප්‍රශ්වාස වෙනස වැටෙන්නේ නැහැ කියලා කියනවද ඒක පිරිසුදු කරලම කළු පිරිමැදලා අහගන්න ඕනේ හොඳට විස්තර කියන්න පුළුවන් නම් විපස්සනා පැත්තට යන්න. ඒ කියන්නේ වේදනාන පස්සනාවට කිට්ටු කරනවා. වේදනාන පස්සනාවට සුසුකම් තියෙනවා. ආන්නේ විදිහට වේදනාව තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ වේදනාවේ සම්භවය සිදු වෙන්න මේ ස්පර්ශය සිද්ධ වෙනවා. වෙන විදිහකට කියනවා නම් අපි හොඳ ලස්සන රූපයක් බල බල ඉන්න නැත්නම් ටෙලිවිෂන් එකක් බල බල ඉන්න නැත්නම් චිත්‍රපටියක් බල බල ඉන්නවා ඒ වෙලාවේ ආස්වාස් ප්‍රසවාසයේ සිද්ධ වුණාට දැනෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ ස්පර්ශ වෙන්නේ නැහැ මොකද හිත තියෙන්නේ රූපේ ඒ වෙලාවේදී ආනපන නොගන්නව නෙවෙයි ආනපන සිද්ධ වෙනවොත් ඒකට ස්පර්ශය කියලා කියන්නේ. මොකද හිත නැ හිත වෙන ආයතනයක වැඩ. එනිසා අපි ආනාපාන සතිය භාවනා කරන්න ගියාට පස්සේ තමයි ඉසිසලාම මේ හුස්ම ගන්න එක අත්දකින්න පටන් ගන්න. සමහර කෙනෙකුට ආශ්වාසයේ තේන ප්‍රශ්වාසයේ වැටෙන්නේ නැත්නම් ආශ්වාසයේ මුලමැද වැටෙනවා අග වැටෙන්නේ ආදි වශයෙන් කොච්චර කිව්වත් අර වැටෙන ටිකවත් වැටෙන්නේ මේ වගේ ඒකටම හිත යොදලා ඒක ලොකුම ලොකු පිංකමක් කියලා සලකලා කෙරුවොත් තමයි. ඉතින් ඒක නිසා මේ ස්පර්ශයක් ඇති වුණොත් පමණයි වේදනාවක් ඇති වෙන්නේ. ඒ නිසා ආනාපානීයම ස්පර්ශයේ තියෙයිද නැද්ද කියන එක භාවනා නොකරන කෙනෙක්ගෙන් නම් අවුරුදු 100ක් හමාරක් ජීවත් වුණා කවදාකවත් ආනාපාන ස්පර්ශය යන්නේම නැහැ. කොච්චර කල් ජීවත් වුණත් හුස්ම ගන්න බව නොගන්න බව සපේලා උත්තර දෙන්න බෑ. මොකද භාවනා කරන කෙනෙකුට මේ ආනාපානේ හුස්ම තියෙන එක සැපෙලා උත්තරයක් දෙන්න පුළුවන්. ඒක උනන්දු කරවන්නයි කමටහන් සුද්ධ කරන්නේ. ආන්නේම කරන යනකොට වේදනාවේ සම්භවයේ ස්පර්ශයේ බවත් ඒ ස්පර්ශය ඒ වෙලාවට ඇති වෙච්ච රූපයක් නිසා හෝ සද්දයක් නිසා හෝ ගන්ධයක් නිසා හෝ රසයක් නිසා හෝ වායු පොට්ටබ්බ ධාතු දෙයක් නිසා හෝ පටිච්ච රූපය කියලා කියන්නේ. කලින් තිබුණ රූප වලින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එන්න තියෙන රූප වලින් වෙන්නේ නැහැ. පටිච්ච රූපේ නිසා හට ගැනීම කියලා වචනයක් මේකට ඔය හේම්පිටිගත සීය ඥානසී ස්වාමීන් වහන්සේ යෝජනා කරා වේදනාවක් හටගන්නේ සද්දයක් නිසායි රූපයක් නිසායි ගඳක් නිසායි රසයක් නිසායි නැත්නම් ස්පර්ශයක් නිසා ඒ නිසා හටගන්න දේ දන්නවනම් සතියේතර තියෙනවනම් වර්තමාන හිත තියෙනවනම් ඒක දිගටම යෝගාවචරයට ක්ෂණ සම්පත්තියක් වශයෙන් උදව් කරනවා. ඉතින් ඒ නිසා උත්සාහ කරනවා ආනාපාන භාවනා කරනකොට නාසිකාග්‍රේ දැන්නේ රුප්පන කුප්පන ගතිය බලන්න. සක්මන් කරනකොට පොළවේ පය වැටෙන වැදෙනකොට ඒ දැන්න පාඨවි ධාතුව කාය ප්‍රසාදේ වදිනකොට වම වශයෙන් දකුණු වශයෙන් දැනෙනවා විලුඹේ දැනෙනවා ඇඟිලි වල දැනෙනවා කියලා එකත් විස්තර වශයෙන් ඉගෙන ගන්න. ඒත් වේදනාවයි. නැත්නම් විදීමයි. ඒතකොට ඇහැට රූපයක් වදිනකොට ඒක අර පය පොළවේ ගිහිල්ලා වදිනා වගේ ගොරෝසුවක් නැහැ. කාණ්ඩ සද්දයක් වදිනකොට ස්පර්ශ වෙනකොට අර පය පොළවේ ගිහිල්ලා වදිනා වගේ වැදිල්ලක් නැහැ. ගඳක් රසක් වදිනකොටත් නැහැ. මේකෙදි මේ සුවිශේෂී ගතියක් තියෙනවා. කාය ස්පර්ශයේ නැත්නම් කාය ප්‍රසාදයේ ඔය කාය ප්‍රසාද තමයි හරි වචනේ. කයේ ඔපේට වදින දේවල් හරි ගොරෝසුයි. ඒක කියනවා කිනිහිරයක් උඩ පුළුන් කැල්ලක් තියලා කුළු ගෙඩියකින් ගැහුවොත් අර පුළුන් කැල්ල කපාගෙන ගිහලා කෙල්ලීම කිනිහිරේ පුළුන් කැල්ල කුළු ගෙඩිය වදිනා වගේ කාය ප්‍රසාදේ වැඩ හරි ගොරෝසුයි. ඒ නිසා සරුවචනංශී යෝගාවචරයට පටන් ගන්නකොට කාය ප්‍රසාදයත් එක තමයි වැඩ කරන්න කියන්නේ. දැන් මෙහෙම කරලා කරලා පුරුදු කරපු යෝගාවචරයේ එදිනදා වැඩවලදී සතිය පවත්වන්න යනවා නම් රූපයක් බලන වෙලාවේදී මගේ දැන් හිත තියෙන්නේ ඇහි මේ රූපෙම මේ දැකීම සිදු වෙන්නේ බාහිර රූපාරම්මණයක් නිසායි. වර්ණ රූපයක් නිසායි. ඒ නිසා වර්ණ රූපය නිසා හටගත් ස්පර්ශය මට දැන් තියෙනවා. එතකොට මම මනාපයක් අත්විඳිනවා, අමනාපයක් අත්විඳිනවායි කියලා ඒ රූපයේ අලගිය මුලගිය ව්‍යංජන ව්‍යංජන ප්‍රත්‍ය අංග ප්‍රත්‍යංග බලන වෙනුවට මගේ හිතට උනේ මොන විප්‍රියාසයක්ද? මට වෙන්නේ මොකද්ද? මනාපයක්ද? අමනාපයක්ද කියන එක දැක ගන්න පුළුවන් නම් ඒක කනේ නෙවෙයි වෙන්නේ, නාසයේ නෙවෙයි වෙන්නේ, දිවේ නෙවෙයි වෙන්නේ, කයේ නෙවෙයි වෙන්නේ ඇහිමයි. කියලා හරියට පිසුදු වෙන් කරගන්න පුළුවන් නම් ඊගාට සද්දයක් ඇහෙනකොට මේ මට සද්දයක් ඇහෙනවා. ආදි වශයෙන් ඒක වෙන්කොලා දැනගන්න පුළුවන් නම් මේ පරියංක භාවනාදී ගන්න සතිය විශිෂ්ට ඵලයක් තමයි ඔය එදින්දා ජීවිතේ පවා සද්දයක් කරනකොට රූපයක් දැනනකොට මගේ හිත මගේ ස්පර්ශය මගේ වේදනාවට මුල දැන් තියෙන්නේ ඇහි, දැන් තියෙන්නේ කනේ, දැන් තියෙන්නේ නාසයේ, දැන් තියෙන්නේ දිවේ, දැන් තියෙන්නේ කයේ කියලා හරියට මේ දේ වෙන් කළා දැනගන්න පුළුවන් නම් ඒකේ වටිනාකම කියලානිම කරන්න බෑ. කොච්චරක් වටිනවද කියලා කියන්න බෑ. මොකද අපි භාවනා නොකරන වෙලාව මේ තීරම හයම එක මල්ලේ දාන. එක මල්ලේ දාගෙන මොනම තේරුමක් බේරුමක්වත් නැහැ. ඉතින් ඒක නිසා මේ පාපේ සිද්ධ වුනේ රූපයක් දැකලාද සද්දයක් අහලාද ගඳක් නිසාද රසක් නිසාද පහසක් නිසාද අතීත මරණයක් ස්මරණයක් නිසාද අනාගතේ වෙන්න තියෙන දෙයක් නිසාද කියලා නඩුවක් විසඳන්න ගිය දවසේ තමයි තේරෙන්නේ කොහෙන් පටන් ගත්තත් දන්නේ. නමුත් යෝගාවචර නිදාන සම්භවයේ පිළිබඳ අවධියෙන් ගත කරනවා කියලා කියන්නේ ස්පර්ශයේ සිදුවෙන හැම තැනටම වෙන වෙලාවෙදී අප්‍රමාදීව කල් නොයවා මේක දැනගන්න පුළුවන් නම් හරියට මෙවුවා වෙන් කරගත්ත ගමන් ඒ වගේ තියෙන බලපිටන ගතියක් තියෙනවා. මේකට උපමාවක් කියනවා නම් අපි මේ කයේ ඇහෙන් එන රූප, කනෙන් එන ශබ්ද, නාසයෙන් එන ගඳ, දිවෙන් එන රස, කයෙන් එන පහස, හිතෙන් එන හිතවිලි වගේ දේවල් ඔක්කොම එක මිටියට ගත්තොත් හරියට ඉලකු ඉලපත් කූරුමිටියක් කඩන්න හදනවා වගේ. අපිට අපිට පුළුවන් නම් ඉලපත් කූරුමිටිය ඉරටුව ඉරටුව වෙන්කරනද එක එකක් කඩ තැගේ සුතුස්කාරය. මිටියට ඇල්ලුවත් කඩන්න බෑ. ඉතින් ਸਰවචන්නාංශය සඳහන් කරනවා විභජ්‍යවාදය කියලා එකක් අපට ඒ තේරවාදයට කියන තම නමක් තමයි විභජ්‍යවාදය කියලා. මේ රොත්ත පිටින් ගත්තොත්, ඝණය පිටින් ගත්තොත්, gediya පිටින් ගත්තොත් බය හිතෙනවා. මේවා පුළුවන් තරම් වෙන් කරා. ඇහෙන් දකින්න දේවල්, කනෙන් ඇහෙන දේවල්, නාසයෙන්, දිවෙන්, කයෙන් ආදි වශයෙන් කයමුත් මේ ආනාපානෙ, මේ සක්මන, මේ අතපය දිගානවා, මේ ඉස්සරහ බලනවා, පස මේ යනවා, පසට එනවා වගේ කියලා මම වෙන් කරන්න වෙන් කරන්න පටන් ගත්තට පස්සේ එතන එතන උපදින වේදනා හරි පුංචි, හරි ලපටි, හරි බොළඳ. ඒව කඩන්න පුළුවන්. ඒ නිසා අපි වේදනාවේ සම්භවය පටන් බලන්න පටන් අරගත්තොත් මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් කඩන්න නැතුව අපි මේ මෝරණ්ඩ හැදියට පස්සේ තමයි පොරවක් තලවක් කපා ගන්න බැරි වෙන්නේ. ඒ නිසා සූර යෝගාවචරයා මේ වේදනාවේ සම්භවයට හරියට සැලකිලිමත් වෙනවා. මේ වේදනාවේ සම්භවයට හුරුව ගන්නේ අත්දැකීම ගන්නෙ ආස්වාසය කියන රූප කර්මස්ථානයේ මුල බලන්න ගිහිල්ලා. ප්‍රස්වාසය කියන රූප කර්මස්ථානයේ මුල බලන්න ගිහිල්ලා ඒක කොහොමද හටගන්නේ කියලා බලනකොට මේ වේදනාව කියන්නේ රූප කර්මස්ථානයක් නෙවෙයි නාම කර්මස්ථානයක්. සුන්දර සූක්ෂමයි. අරිට වඩා බොහොම සූක්ෂමයි. නමුත් ඒකත් කොහෙන්ද එන්නේ කොහොමද පටන් ගන්නී කියලා නිතරම බලන්න පටන් අරගත්තොත් යෝගාවචරයට තේරෙනවා මුලින් අල්ලගන්න අල්ලගන්න නැත්තම් වේදනාව එන්නකොටම අල්ලගන්න පුළුවන් වුණොත් ඒක කඩන්න ලේසි. නැත්තම් ඒක හික්මව ගන්න ලේසි. සංවර කරගන්න ලේසි. නමුත් පමා වෙන්න වෙන්න ඒක හැත් බැඳෙනවා. ඒක ගොරෝසු වෙනවා. එතකොට එයා අපිව පාලනය කරනවා. අපි වේදනාවන්ගෙන් මේ මත් වෙනවා. එහෙම නැත්නම් වේදනාවට යටපත් වෙනවා. ආතුර වෙනවා. නමුත් අපි වේදනාව හට ගන්න සම්භාවය දන්නවනම් එන්නේ එන්නේ එන්නේ තමන්ට වේදනාව පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක්. එහෙම නැත්නම් වේදනාව කීකරු කරගන්න පුළුවන් තත්ත්වයක්. වේදනාව සංවර කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ නිසා වේදනා සම්භවය දැන ගැනීම යෝගාවචරයට හම්බෙන ලොකුම ලොකු ශිල්පයක් මේක අපේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් දාලා තිබුණා වේදනා විජය කියන නම. වේදනා විජය කියලා කියන්නේ ලොකු වේදනාවක් කිව්වා පොඩි වේදනාවක් කොයි වේදනාවක් හෝ මුල මැද අග කියන තුන් තැන තුන් තැන දැක්කනම් ඒ වේදනාව හරියට කිරිබිම් මල් නට්ටක් කඩනවා වගේ කඩතයි. අලකොල පිටක් පොඩි කරලා දාන්න වගේ පොඩි කරන්න පුළුවන්. පුංචි අංකුරයක් අතින් කඩනවා වගේ කඩන්න පුළුවන්. මොනම වේදනාවක් හෝ මුල මැද අග දකිනවා. මුගක් වෙලාවට අපි වේදනාව දකින්නේ ඒක මෝරලා මැදට ගියාට පස්සේ. ඉතින් එතකොට පමයි. ඉතින් මේ පමාවත් එක්ක වේදනාව කීකරු කරන්න බෑ. ඒක විරුද්ධ පදේ තමයි අප්‍රමාදය. වේදනාව ඉන්නකොටම ඒ වේදනාව දැක ගන්න පුළුවන් නම් ඒක සුඛ වේවා දුක්ඛ වේවා ගොරෝසු වේවා සියුම් වේවා දැරියක්ක් වේවා නොදැරියක්ක් වේවා මුලමදාග දකින්නවනම් ඒකට වේදනා විජේ කියනවා. නමුත් මේ වේදනා විජේ කියලා කියන්නේ වේදනා නැතිවීම නෙවෙයි. වේදනාවක් නැතිවීම නෙවෙයි එන ඕන වේදනාවක මුලමදාක දකින්න පුළුවන්කම. ආනේ විදිහට ඉස්සරහට යන්න යන්න යන්න යෝගාවචරය වේදනාවගේ සම්භවය පටන් ගන්නම දකින්න ඉගෙන ගන්නවා. ඒ ඉගෙනීම වේදය කියලා කියයි. වේද කියන්නේ දැනුමට නමක්. ඒක නිසා අද මට ඇවිල්ලා තිබුණා ඊමේල් එකක් මම දැක්කා බලනකොට පණිවිඩයක මට මතක නෑ ඒක කවුද කියලා තිබුණේ කියලා බාහිර ලෝකයේ දේවල් විඳින්න හදන එක දැනුව කිව්වට අභ්‍යන්තර තමන්ගේ ශරීරයේ මේ වේදනාව දැකීමට නිවන කියලා තමයි කියන්නේ. තමන්ගේ ශරීරයෙන් ඒ ඒ වෙලාවේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ආදී වශයෙන් මතුවෙන මතුවෙන වේදනාව දන්නවනම් ඉතින් නිවන කියලා තමයි කියන්නේ. ඊට පස්සේ යා ඒ වේදනාවට යටපත් වෙන්න ඕන කමක් නැහැ දාස වෙන්න ඕන කමක් නැහැ බැල බෙහෙවරකම් කරන්න ඕන කමක් නැහැ කඹරන්න ඕන කමක් නැහැ වේදනාව ආපුවාම මේ මුල මේ මැද මේ අග කියලා දැක ගන්න පුළුවන් නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයයි අපේ රුචි අරුචිකනුයි අපේ සංස්කෘතියයි පුළුවන් තරම් යොමු කරවන්නේ අපි බාහිරයට ඉතී තාකල් කාලේ නාස්ති වෙනවා ඒ නිසා අපි ඇතුළට හිත නමාගෙන ඒ ඇතුළත සිදුවෙන වේදනාවල් මේ ධර්මයේ ඊටාම ගැඹුරු වශයෙන් සලකලා ඒකට අවධානය යොමු කරනකොට අපි වේදනානුපස්සනාව කියලා කියනවා. එතකොට ලැබෙන ඥානෙ වේදනානුපස්සනා ඥානෙ වෙනව නැත්නම් වේදේ බාටපත් වෙනව. මේක ඒකාන්තයෙන්ම එන්නේ එන්නේ එන්නේ එකතු වෙනවා. කල්ය යන්නේ යන්නේ යන්නේ යන්නේ අපේ ශරීරය අපේ හිත යම් යම් දේවල් වෙනකොට කොහොමද ඒකට ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියා කරන්න ප්‍රතිචාරය දක්වන්නේ මොන වෙන වේදනාවද විඳින්නේ කියන එක මේකේ ඉඳ පටන් අරගත්තොත් ඒ යෝගාවචරයේ කාලය අපතේ ගියා වෙන්නේ නැහැ. ඒ නිසා වේදනානුපස්සනාව කියලා කියන්නේ ආනාපාන සතිය වගේ කායනුපස්සනාව කරා ගිහිල්ලා ආනාපාන සතියෙන් ලබන සතියේ උත්කෘෂ්ඨ විදියට යට වීම. නමුත් එතකොට ඒ යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා දැකගත යුතුව සිටි වෙනවා මේ අනේකොත් චෛතසිකයන්ගේ වෙන් කළ වේදනාව දැනගත්තට වේදනාවේ ඇතුළේ විවිධ විවිධාකාර තත්ත්ව තියෙනවා. වේදනාවේ නානත්තතා කියලා කියනවා. ඒක මේ නිබ්බේධික සූත්‍රයේදී සරුවත්යන්සේ සඳහන් කරලා තිනවා වේදනායන වේදනාන වේමත්තතා වේදිතබ්බා. වේදනාව විවිධ වේදනාව කියන මාතෘකාව ඇතුලේ විවිධ පැතිකඩ තියෙනවා. ඒකට මේ වේමත්තතාවය කියලා සරුවචනහන්සේ මේ සූත්‍ර පසුබිමේ මොකද්ද අදහස් කරන්නේ කියන එක ඒ සූත්‍රයේම සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා අත්ති භික්කවේ සාමිසා දුක්ඛා වේදනා අත්ති භික්කවේ සාමිසා නෑ ඉතල පටන් ගන්න අත්ති භික්කවේ සාමිසා සුඛා වේදනා අත්ති භික්කවේ සාමිසා දුක්ඛා වේදනා මාන්නේ මේ ඉඳුරන් ඇහැ රූපය කන සද්දය ගඳ නහය රස ජීව කය සා ස්පර්ශ කියන මේ ආමිෂ වූ ප්‍රමාණ කරන්න පුළුවන් අල්ලන්න බලන්න පුළුවන් මේ අරමුණු නිසා හට ගන්නා වූ සැපක් කියලා එකක් තියෙනවා. ඒකට කියනවා සාමිෂ සුඛ කියලා. මේ සාමිෂ සුඛ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයි. හැම වෙලාවම අසවල් ඉන්ද්‍රියෙන් සිද්ධ වෙන්නේ කියලා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධවයි සිද්ධ වෙන්නේ. මේ සුඛය වැඩි කිරීම සඳහා යම් කිසි කෙනෙක් ගන්න ප්‍රයත්නෙට කියන්නේ කාම තණ්හාව කියලා. කාම තණ්හාව කියන්නේ තමන්ගේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස වහ වහ ඇසුරු කිරීමෙන් ලබන දෙයට අපි කියනවා කාම තණ්හා කියලා. ඉතින් මේ කාම තණ්හාව හරිනකොට සාර්ථක වෙනකොට ඒක මගේ දරුවටත් දෙන්න ඕනේ. ඒක මගේ අම්මටත් දෙන්න ඕනේ. මට හිතටත් ඕනේ. මම මෙතන නෙවෙයි එළියට ගියාම එතනක් තියෙන්න ඕන කියලා මේක පැතුරවන්න උත්සාහ ගන්න උත්සාහය කියනවා භව තණ්හාව. මේ දැන් වර්තමානව ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මගේ මේ පසින්දුරන් පිනවීමට ගන්න උත්සාහයට කාම තණ්හාව කියලා කියනවා. ඒක මේ ඉතිරිලා පැතිරිලා කාටත් වගේ මගේ හැබැයි ඒ කාටත් වලට ප්‍රබහ කරන්නට දෙමළුන්ට එම කියාට සතුටු වෙන්නේ නැහැ. මේ අපි කට්ටියට මගේ පවුලේ අය මම කැමති අය දෙන්න හදන එකට භව තණ්හාව කියලා කියනවා. ඉතින් මාගේ මේ ප්‍රයත්නය හුදෙක් රට ජාතිය ආගම පිණිසයි කියලා වගේ විශාල ප්‍රකාශන කරනවා. කරමින් ඒක මේ කළ හැක්කක් වශයෙන් ඔක්කොටම සැප දෙන්න පුළුවන් කියන වගේ අදහසකට යන්න පටන් අරගත්තට පස්සේ මේ මිනිස්සයා මේ පයදාච්ච බල්ලෙක් වගේ තද ප්‍රයත්න කරන්න පටන් අර ගන්නවා. ගොඩාක් අර තමන්ගේ කාම තණ්හාව විතරක් නෙවෙයි දැන් භව තණ්හාවත් එක්ක වැඩ කරනකොට ඒ පුද්ගලයාට ගොඩාක් බාධක එනවා. අර තමන්ගේ හැකන දිවනාශය පුරනවා වගේ නෙවෙයි. දරුවගෙත් පිනවන්න ඕනේ, අම්මගෙත් පිනවන්න ඕනේ, සහෝදර සහෝදරියගෙත් පිනවන්න ඕනේ, පවුලේ අයගෙත් පිනවන්න ඕනේ, ගමෙත් ඕනේ, හෙටත් ඕනේ, අතනත් ඕනේ, මෙතනත් ඕනේ කිව්වම විශාල බාධකේනවා. අන්නේ බාධකේනකොට මම මේ තණ්හාව භව වශයෙන් වැඩි කරන්න හදන වෙලාවදී මට බාධා කරනවා නම් ඒක මරන්න ඕන එකක් කපන්න ඕන එක විනාශ කරන්න ඕන කියලා ඒ තණ්හාවට එන බාධාව හරහා විභව තණ්හාවක් හටගන්නවා. විභව තණ්හා තන්නේ කර ද්වේෂයක්. කාම තණ්හාවේ අසාර්ථකත්වයට හේතු වෙන සෑම කෙනෙක්ම විනාශ කරන්න හිතෙනවා. එහෙම බැන්නම් Tamanට වහ කන්න හිතෙනවා. Tamanගේ ජීවිතය නැති කරන්න හිතෙනවා. ඉතින් ඒ නිසා මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් බෙදෙනවා. ඒකෙදි මේ කාම තණ්හාවට අයිති වෙන කොටස සාමිෂ සුඛ, සාමිෂ දුක්ඛ වශයෙන් සඳහන් ඒවා මේ ඇහැට රූප කනට ශබ්ද ආදී වශයෙන් හැබැයි එතනදීම මේ වර්තමානයේ Tamange හැට Taman කල්සින රූපේ ඉතින් මේ ප්‍රයත්නේවත් සන්තෝෂ වෙලා මැරිලා නැහැ මිනිස්සු එක්කෙනෙක්වත් මේ මහා මන්දාතු රජතුමා තමයි අපේ ජාතක ඉතිහාසයේ සඳහන් වෙන වැඩියෙන්ම කාම ගුණයන් කෙරෙහි පිළිබඳව විශේෂඥතාවයක් තිබිලා තියෙනවා මේ සරුවචනාංශයම තමයි යාතකේක මහා මන්දාතු රජ වෙලා තියෙන සක්විති රජ කෙනෙක්. ඒත් කියනවා මහා මන්දාතු රජුරොත් මැරුණේ අතෘප්ති කරව. ඉවරයක් ඇතුව නෙමෙයි. මොකද මේ ඇහ කන දිවනාශේ කය පිනවනවා කියන එක ඇයිදල් කූඩේකට වතුර පුරවන්නා වගේ වැඩක් කවදාකවත් කෙනෙක් සන්තෝෂෙලා මැරිලා නැහැ. නමුත් කිසිම කෙනෙක් ඒ ප්‍රයත්නේ අතහරින්නෙත් නැහැ මැරෙනවා. මෙන්න මේකෙදී ලබන ජයග්‍රහණ හරහා ලැබෙන්නා වූ මනාපෙට ලැබෙන්නා වූ ඒ සුවය ලබන අත්දැකීමට සර්වඥාන්ස කියනවා සාමිෂ සුඛ. නමුත් සාමිෂ සුඛය නොලැබී යෑම නිසා නැත්නම් අල්ලපු ගෙදරට ලැබුණා මට ලැබුණ නැහැ කියන නිසා නැත්නම් මට ඊයේ තිබුණා දැන් නැහැ කියන නිසා සාමිෂ දුකක් වෙන ආමිෂයෙන්ම මේ සාමිෂ කියන වචනේ තමයි ආමිෂය කියලා කියන්නේ ඔය බත් වලට එහෙම අපිට මේ සංඝයාට පූජා කරන චීවර පින්න පාත සීනාසන ගිලම්පස වලට ආමිෂ පූජා කියලා කියනවා. ඒ ආමිෂේ අල්ලන්න පුළුවන් දේවල්. අන්නේ සාමිෂ සුඛ වේදනා නොලැබී යාම නිසා බලාපොරොත්තු වෙච්ච මට්ටම නොලැබෙන නිසා සාමිෂ දුකක් ඇති වෙනවා. ඉතින් ගෙවල් දොරවල් ඉන්නේ නැත්තන්න කවදාකවත් Tamanට හම්බ වෙන මුදල වියදම සපිරයන්ට හරියන්නේ නැහැ. හැම වෙලාවෙම මේ දෙක අතර හිතසක් තියෙනවා. හම්බ වෙන ප්‍රමාණයට වැඩිය වියදම් වැඩි නම් ඒ අතර පරතරේ වැඩි නම් ඉතින් ඒක දුප්පත්කම එතකොට ඒ දරුවන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න විදියක් නැහැ තමන්ගේ බඩ පුරව ගන්න විදියක් නැහැ ඒ රූප ශබ්ද ගන්ධ ලක් ගන්න විදියක් නැහැ එතකොට සාමිෂ දුකක් ලැබෙනවා ඉතින් මේ නිසා අපි සමහර වෙලාවට ගීගේ අතාරින් මේ ගීගේ කියලා කියන්නේ සම්බාධෝ ගරහවාසෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා මේ ගී ගෙදර සම්බාධ සහිතයි. කවදාකවත් මේ පුරවන් හදන සාමිසය ලැබෙන්නේ නැහැ. සාමිස සුඛය, සාමිස දුකමයි ලැබෙන්නේ. වැඩියෙන් වැඩියෙන් ඒ නිසා මම මේක අතහරින්න ඕන කියලා අපි ගිහිල්ලා අපි ගීගේ අතහැරියයි කියලා හිතමු. ඊට පස්සේ ගීගේ අතහැරලා ඉවරලා අපි දැනකට වෙලා ගහක් මොනට වෙලා ආරණ්‍යගත වෙලා භාවනා කරනකොට සමානලට හොඳට ආනාපානෙත් එක්ක සතිය තියෙනකොට ආනාපාන සතිය හොඳට තැම්පත් වෙගෙන යනකොට අනේ පුදුමාකාර සතුටක් පිරිච්ච ගතියක් සැහැල්ලු ගතියක් යෝගාවචරයට ලැබෙනවා. ඒකට කියනවා නිර්ාමිෂ සුඛ කියලා. මොකද ඒක ඇහෙන් නෙවෙයි ලැබෙන්නේ, කනෙන් නෙවෙයි ලැබෙන්නේ, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි. කයත් අමතක වෙච්ච වෙලාවට ඒක රූපෙකින් නෙවෙයි ලැබෙන්නේ, සද්දකින් නෙවෙයි, ගඳකින් නෙවෙයි, රසකින් නෙවෙයි. පහස හුස්ම දැනෙන එකත් නැති වෙච්ච වෙලාවට. ඒක එකලසකින් ඉන්නේ සතිය සමාධිය එකලස් වෙච්ච ලාට එන්නේ. නමුත් අර මෙතෙක් කතා කරපු සාමිෂ සහ ඉන්ද්‍රිය ප්‍රතිපද සුඛයත් එක්ක බලනකොට අනින්ද්‍රිය ප්‍රතිපදවයි මේකේ. අනේ අනින්ද්‍රිය ප්‍රතිපදව ලැබෙන ඒ සුඛය නිරාමිෂ සුඛය බලාපොරොත්තු හැම දිනාටම ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට තමයි ආනපානි හරියන්නේ ආනපානි හරියගෙන යනකොට සුඛං වේදේ සුඛ වේදනාව දුක්ඛ වේදනා මේ ප්‍රීති සුඛ වගේ චෛතසික පහළ වෙනකොට ඒකට කියනවා නිරාමිස සුඛ කියලා. ඔන්න අද හොඳට භාවනා කරලා නිරාමිස සුඛය ලබනවා. හෙටත් වාඩි වෙනවා මට දැන් ලැබේවා කියලා. අනේ ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙච්ච හැම වෙලේ. ඒතකොට නිරාමිස දුකක් ලැබෙනවා. අනේ මෙච්චර ලස්සන දී හම්බෙච්ච එක අද නෑනේ කියලා. ඉතින් සරුවචනාංශය මතක් කරන මේ වේදනාව ඇතුළෙම සැප දුක්ඛ කියලා જાති එකක් තියෙනවා ආමිෂ නිර්ආමිෂ කියලා දෙකක් තියෙනවා සමහරට මේ සාමිෂ දුකට ගේහසිත කියන නම සරුවචනාංශය සඳහන් කරනවා ගෘහාසිත පිරිස ලබන සැපේ. නිර්ආමිෂ සුඛයට කියනවා නික්ඛම්ම සුඛය කියලා ගේයින් නික්මලා ගිහිල්ලා නෛෂ්ක්‍රම්‍ය කරලා අබිනිෂ්ක්‍මණය කරලා ලබන සැප. ඒකෙත් සැප දුක දෙකක් තියෙනවා. සාමිෂේ සැප දුක දෙකක් තියෙනවා. ඊට අමතරව භාවනා කරන කෙනෙකුට බාමනක් දැක ගන්න වෙනවා දැන ගන්න වෙනවා සාමිචේ සම්බන්ධ අදුක්කම සුඛය කියලා එකක් තියෙනවා සැපත් නැති දුකත් නැති එක. අදවල් අර ප්‍රශ්න අහනකොට අපි මතක් කරાવી නිකන් එල්වතර බොනකොට ආශ්වාස ප්‍රශ්වාස කරනකොට පොළවේ ඇවිදිනකොට අපිට දැනෙනවා නමුත් ඒකේ සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ නමුත් ඒක දෙයක් පාවිච්චි කරනකොට සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ආනාපාන සති භාවනා කරනකොට ආශ්වාසය ගෙවම් කළ ප්‍රශ්වාසය එන්නේ ඉස්සර වෙලා ඒ හිතන හිද්දස තුල නැත්නම් වම උස්සන් ඉස්සලා දකුණ දකුණ ඉස්සන් ඉස්සලා වම මේ දෙක අතර තඩමාරුව වෙනකොට අපිට විඳ ගන්න බැරි නමුත් මොකද්ද යටිපහුව වෙන එකක් මොකද්ද මේ ලුහුටල යන තැනක් අහුවෙනවා ආන්නේ ලුහුටල යන තැන විඳින්න දෙයක් නැහැ හැබැයි විඳීමක් නැති බව දන්න සැපක් හෝ දුකක් හෝ නැහැ මෙතෙක් කල මේක ලෝටලා ගියා දැන් අහුවෙනවා. දැන් මෙතන මොකද්ද යටිපහුව වෙන බව තේරෙනවා. ආන්න මේක දැකලා මේකට අවදි වුණොත් මේකට තිබුණ අවිද්‍යාව මකලා එතකොට නිර්ආමිෂව අධික්කම සුඛේ විදිනවා. මේන්න මේ විදිහට වේදනා හය කොටාහසයක් සරුවචනාංශ මේක දක්වලා තිනවා. මෙන්න මේ හය කොටාහසය තුල ක්‍රමික වර්ධනයක් පෙන්නනවා සරුවචනාංශ. සරුවචාන්සේ සඳහන් කරනවා ආමිෂයේ ගෘහාශ්‍රිතව සිදුවෙන දුක් වේදනාව ගෘහාශ්‍රිත සුඛ වේදනාවෙන් තල්ලු කළ දාන්නේ. gedara dore තියෙන දුක් කරදර සතුටෙන් පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කර ගතියෙන් තුරුවන් කළ දාන්නේ. ඊට පස්සේ ඇති වෙන සතුට උපේක්ෂාව මාර්ගයෙන් දුරුවන් කළ දාන්නේ. ඒ වගේම निराமிෂව ගිහිගේ අතහැරලා ගිහිල්ලා බණ භාවනා කරන කෙනෙකුටත් හරි දුකක් එනවා ඉස්සල්ලා මේ රැයට නොකා ඉන්න එකක් දුකක් පරියන්කේ පැයක් ඉන්න එකක් දුකක් සක්මන පැයක් කරන්න තියෙන එකක් දුකක් <clears throat> හිතුවපැතු පරිච්ඡ සම්පත් නොලැබෙනවා භාවනා හරියන්නේත් නැහැ ඒක निराමිෂ දුකක් හොඳට ඒත් අතාරලා අතාරින්නතෝ භාවනා කරනකොට ඔන්න ටික ටික ටික ටික සතිය හරියනකොට ප්‍රීතිය එනකොට සුඛ එනකොට निराமிෂ සුඛයක් එන්න පටන් ගන්නවා ඒ निराமிෂ සුඛේ මාර්ගේ निराமிෂ දුක ප්‍රතිස්ථාපනය කරන්න කියලා කියනවා ඊට පස්සේ මේ සැප දුක් දෙකත් අල්ලන්නේ නැතුව ඒ කෙරෙහි උපේක්ෂාව ඇති කරගෙන निराமிෂ අදුක්කම සුඛයක් निराமிෂ උපේක්ෂාවක් මේ විදිහට එකක් එකක් එකක් එකක් එකකින් එකක් ප්‍රතිස්ථාපනය කිරීමක් මේක නිසා <clears throat> මේක අතහැරීමක් තමයි ඒක විශේෂම සූත්‍රයක් වශයෙන් සලායතන විභංග මහා සලායතන විභංග සූත්‍රයේදී බොහෝම ලස්සන සරුවචනාංශ මේ එකක් එකක් ගෙවම් කරමින් ගෙවම් කරමින් යෝගාවචරය ඒ නිරාමිෂ වූ අදුක්කම සුඛේට නිරාමිෂ වූ උපේක්ෂා වේදනාවට එන්න කියනවා ඒක තමයි අපිට භාවනාවකී යන්න පුළුවන් අවසාන කෙලවර. භාවනා අවසාන කෙලවර තමයි අරමුණක් අරගෙන ආමිෂ අරමුණක් අරගෙන ආස්වාද ප්‍රසආචක් වගේ ඒක ලාභ සත්කාර සඳහා නෙවෙයි ඒක ගෙවන් කරන කම්ම ගිහිල්ලා මේ ගෙවන් කිරුවට පස්සේ හම් වෙන විඳ ගන්න බැරි තැන මේ තැන මෙහෙම එකක් තියෙනවා මං හිතෙන්ද යන්නේ මං ඒක දන්නවා කියලා ඒකට අවදි වුණොත් ඒකට කියනවා අදුක්කම සුඛ වේදනාව නිරාමිසව ලබන්නේ කියලා ආනේක නිතරම නොපෙන්නන දැක්කත් කම්මැලි කරන එපා කරන ලෝකයක් තමයි තියෙන්නේ මේ සංසාරේ කවදාකවත් අදුක්කම සුඛ වේදනාව අගය කරන සංසාරයක් නෙවෙයි ඒක එපා කරන එකක් තියෙනවා සරුවචන්ස මේ රහස කියලා දීලා සරුවචන්ස මේ මේ මේක සඳහා උපක්‍රම කියලා තියෙනවා ක්‍රමයෙන් මෙතෙන්ද යන්න ගිහිල් ඉවරලා මේකට පුළුවන් තරම් අවදි වෙන්නේ කියලා එතකොට පේනවා මේ निराமிස අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාවත් එක්ක තඩමාරු වෙනවා. අවිද්‍යාව වැඩි නම් නිර්ආමේෂ අදුක්කම සුඛ වේදනාව එන්නේ නැහැ. නමුත් මම අවිද්‍යාව නැති කරගන්න ඕනේ. අදුක්කම සුඛ වේදනාව මතු කරගන්න ඕනේ. මතු වෙන්න මතු වෙන්න අවිද්‍යාවට තිබුණ ඉඩ නැති වෙනවා. කාමුක ආශාවට තියෙන ඉඩ නැති වෙනවා. එක්කෙනෙක් පරයාගෙන යන්න හදන තියෙන මාන්නෙට ඉඩ නැති වෙනවා. සක්කාය දිට්ඨිය මම යට තියෙන ඉඩ නැති වෙනවා. මොකද නිර්ආමේෂ සුඛයක් වෙදින්නේ. ඒකත් උපේක්ෂකයි. ඒක මේ පුංචි කළ සලකන්නේ. ඒක පහත් කළ සලකන්නේ. ඒකට හොඳට ගෞරව කරනකොට ਸਰවඥ සඳහා කරලා තියෙන ඒත එහෙම ඉන්නකොට අවිද්‍යාවට ඉන්න බෑ. තන්න කෙලෙසකට එන්න බෑ. හිත කෙලසන්න බෑ. හිත සම්පූර්ණ නික්ලේශී තත්ත්වයක් එනවා. මේ අවිද්‍යාව මෙවැනි විවේකයක් ආවත් ඒකට කොනහන ඒකට ගෞරව නැති කරන නිදි කිරණ ගතිය අවිද්‍යා ප්‍රමාණය තමන්ලගේ මෙච්චරක් තියෙනවා කියලා දැන ගැනීමටමයි විද්‍යාව කියන්නේ. ඕකට තමයි විමු මේ අපේ ඥාණය වෙන්නේ මම මෙච්චරක් මොඩයි කියලා දන්න එකට. විද්‍යාව මේ අවිද්‍යාව කියන්නේ ඕ අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාව නිසා අපිට යන්න දෙන්නේ නැහැ ගියාට ඒක අගේ කරන්න දෙන්නේ නැහැ নানা ආකාරයෙන් ඒක සද්ධාව නැති කරගන්නවා ශක උපදවනවා කම්මැලි කරනවා බය උපදවනවා දෙප්‍රමාණව හිටු කරනවා. ඉතින් යෝගාචරයක් එහෙම ලක්ෂ වාරයක් කරලා බණත් අහලා කවදා හෝ තේරුම් ගත්තොත් මෙතෙන්දී අවිද්‍යාවට ඉඩ දෙන්නේ නැහැ. මම මේ අනිරාමිස සුඛයට, අනිරාමිස අදුක්කම සුඛයට තන දීලා මේක දිනු කරගන්න ඕනේ කියලා යනකොට ඒ අවිද්‍යාව දැනෙන්න දැනෙන්න දැනෙන්න ඊහා සමානව විද්‍යාවක් යෝගාචරයට තේරෙන පටන් ගන්නවා මේ සඳහා ඇති ක්‍රම වේදේ මේකයි කියලා මේ අවිද්‍යාව ප්‍රමාණ වෙන්න පටන් ගන්නවා අවිද්‍යාව ප්‍රමාණ කිරීමමයි විද්‍යාව කියන්නේ. නිසා සරුවච්චන් වහන්සේ පෙන්වන්න හදන ඒ අවබෝධය කියන එක ඊයට අදාළ දෙයක්වත් නෙවෙයි හෙටට අදාළ දෙයක්වත් නෙවෙයි වෙන කෙනෙකුට අදාළ දෙයක්වත් නෙවෙයි වෙන තැනකට අදාළ දෙයක්වත් නෙවෙයි මෙතන මෙතනම අදුක්කම සුඛ වේදනාව ඉපදුවත් ඒක නිিন্দা කරවන ඒක ඉක්මවලා කටයුතු කරන මායින් නොකරන කාමය හොයන මාන්නයට දඟලන මමය වැටි කරන්න දඟලන ගතියට කියන අවිද්‍යාව. ඒකේ ඉන්නේ ඉන වෙලාවේ අවිද්‍යාව ප්‍රමාණ කරන්න මේ තරම් විවේකීව තැනකට ගියත් ඒක තුච්ඡ කරවන හැටි, ඒක පහත් කරන හැටි, ඒක කම්මැලි කරන හැටි, ඒක නිදිමත කරන හැටි, සැක උපදවන හැටි මේ සේරම කෙලස් වලින් සිද්ධ වෙනවා අවිද්‍යාවෙන් සිද්ධ වෙනවා තමයි හොඳට දැක ගන්නවා මේ අවිද්‍යාවට දෙවන්නේක් සම්බන්ධ නැහැ තමන්මයි තමන්ගේ තණ්හාට තියෙන කැමැත්තමයි. මාන්නයට තියෙන කැමැත්තමයි. මමයා කියන එකට තියෙන කැමැත්තමයි. නමුත් මේ වැඩේ කරන්න කරන්න එන්නේ එන්නේ එන්නේ අවිද්‍යාව ප්‍රමාණ වෙන්න වෙන්න වෙන්න තමන්ට විද්‍යාව පහළ වෙනවා. ඒ නිසා අවිද්‍යාව ප්‍රමාණ කිරීමමයි විද්‍යාව කියලා කියන්නේ වෙන කඩේ සුපර් මාකට් එකේ ගන්න දෙයක් නැහැ විද්‍යාව කියලා. වෙන කොහෙම සාපෝකින්වත් ගන්න දෙයක් නැහැ. මම මයි ළඟම තියෙන අඩුපාඩුකම් ටික දැන ගැනීමයි තියෙන්නේ. ඉතින් භාවනා කරලා දක්ෂ වෙනවයි කියලා කියන්නේ Tamange අඩුපාඩුකම් දකින්න දකින්න සතුටු වෙනවා. අනේ මෙච්චර කල් මම මේ අදුක්කම සුඛයට කොන හැව්වා. අදුක්කම සුඛයට අව탁ෂේරු කරා. දැන් මම මෙහෙම කරන්නේ. ඒක අත්දැකීම හරහාම අත්තරදි හරහාමයි සිදුවෙන්නේ කියන්නේ. ඒ නිසා එතනදී ඒ අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාග වෙනවා. ඒ අවිද්‍යාව මෙච්චරයි කියලා දැනගෙන නිහතමානී වෙන්න වෙන්න අවිද්‍යාව මේකයි කියලා දැනගෙන තව දුරටත් ඒක දිහා දැනගන්න අවදහසින් මානකාරකමකට ඉදිරියට යන්න යන්න විමුක්තියක් නිදහසක් මානසික අසහනය නැතිවීමක් මානසික ආතතිය නැතිවීමක් එතන එතන සිද්ධ ඒ විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයක් විදිහට මේක මං උපයාගත්තේ කාගෙන්වත් ආශිර්වාදකින් නෙවෙයි. මේක මං උපයාගත්තේ කාගෙන් ණයට අරගෙනත් නෙවෙයි. මම මේක උපයාගත්තේ සතිය හරහමයි මම මේක උපයාගත්තේ වැරදි ටික හරහමයි කියලා ඒ විමුක්තිය තමන්ගේ ඥාණයෙන් තිබුණත් මොකද ඒක අගේ ආඩම්බරය කරන එක තමයි නිවන කියලා කියන්නේ බුදු කියලා පුත්‍ර ජානනාථයේ නිර්වචනය කළා. විමුක්තිය ලැබුවට ඒ විමුක්තිය පහත් කළ සලකන්නේ නැතු ඒක නිසි තන කරඬුවක 13 වහන්සේනම කම්බෙච්චාම කරඬුව තැම්පත් කළා උඩ තියලා වඳිනවා වගේ ඒ ලැබෙන විවේකයේ ඒ ලැබෙන විස්රාමය ඒ ලැබෙන හුදකලා බවයි මේ විමුක්තිය කියන්නේ අන්නේ විමුක්තියට වඳිනවා නම් ඒ විමුක්තියට ගරු කරනවා නම් ඒ විමුක්තිය ඥානයක් වශයෙන් සලකනවා නම් ඒකට නිවන කියලා කියනවා ඒ නිසා භාවනා විදි අපි මේ අදුක්කම සුඛ වේදනාවට යෝගාවචරය හඳුන්වලා දීලා මෙන්න මේකයි මේ කියන්නේ කියලා ඊට පස්සේ කියනවා කරුණාකර මීට පස්සේ මේකට අව탁සිරු කරන්න එපා. නිග්‍රහ කරන්න එපා. කෙනෙහිලි වචන කතා කරන්න එපා. මේකෙන් එහා පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා අහන්න එපා. පුළුවන් තරම් මේ ඒ අදුක්කම සුඛය අවිද්‍යාවෙන් වසහාහෙලා ගන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් අදුක්කම සුඛේම බහුලීගත කරන්න. භාවිත කරන්න. බහුලීගත කරන්න කරනකොට කරනකොට තමන්ට ක්‍රමසහ විදි වැටෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රමසාවිදි තමයි විද්‍යාව කියලා කියන්නේ. අන්නේ විද්‍යාවමයි විමුක්තිය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ වේදනාව හරහා මේ හයාකාර වූ වේදනාව හරහා එකක් එකක් ප්‍රති තහපණය කරමින් එකක් එකක් ගෙවම් කරමින් ගෙවම් කරමින් ගෙවම් කරමින් යනකොට ඒ යෝගාවචරයා මේ අන්ත දුක් විඳින පෘථක්ජන තත්වයක ඉඳලා මේ විදිහ අවබෝධ කරගත්ත විමුක්ති ඥානයක් ලබාගත් කෙනෙක් බවට පත් වෙන්න එච්චර වෙලා යන්නේ මොකද භාවනා කරත් නැතත් හුඟක් වෙලාවකට මේ අදුක්කම සුඛ වේදනා අපිත් එක්ක නිතරම තියෙන එකක්. මේක නන්නා දුන්නකමයි වෙලා තියෙන්නේ. අඳුනගත්තට පස්සෙත් මේකට කම්මැලි වෙන එකයි ප්‍රශ්න තියෙන්නේ. මේකට සම්මාදිට්ඨිය නැතිකමයි ප්‍රශ්න තියෙන්නේ. මේකට යෝනිසෝමනස්කාරය නැතිකමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය නැවත නැවතත් ඒ අදුක්කම සුඛයට එන්න ඇරලා ඒක ඇසුරු කරලා ඒක වැඩෙන ක්‍රමයකට භාවනා කරලා වඩ වඩා දියුණු කරන්න උත්සාහ කරන ගමන් මම මෙතෙක් කල් කිරුවේ මේකට අකුල් හෙලපේකනේ. ඒකනේ අවිද්‍යාව කියන්නේ. අකුල් හෙලීම නැති වෙච්ච ගමන් මේක තනවා වඩන්න නම් බෑ තියෙන එකට ගරු කරන්න පුළුවන්. ආනේ සඳහා විමුක්ති ඥාන දර්ශන පහළ වීමට කියනවා නිවන කියන එක ਸਰවඥංශය පාවිච්චි කරනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනා හඳුනාගත්තට පස්සේ ඉතුරු වැඩ ටික තියෙන්නේ සම්මාදිට්ඨිය සහ යෝනිසෝමනසිකාර කියන වැඩ පිළිවෙල. සම්මාදිට්ඨිය නැතුව කොච්චර භාවනා කළා මෙතෙන්ද ගියත් ඒ යෝගාවචරයා ඒකට කෙනෙහිලි වැඩ කතා කරනවා. පහත් කළා සලකන. ඒක කම්මැලිකමක් විදිහට හිතනවා. ඉතින් එන්නේ වෙනස ඇති කිරීමේදී මේ වේදනා චෛතසිකය බොහොම සූක්ෂමව ඊ타මත්ම කෙටි ක්‍රමයට යෝගාවචරයට පෙන්ලා දීලා තියෙනවා මේ අපේ සාමාන්‍ය සිංහල වචෙන් අස්පනා පිටම තියෙන එකක් මේ. නමුත් අපි දැනට හදාගෙන තියෙන කතා ස්වරූපේ හැටියට මේකට පාරමිතා පුරන්න ඕනේ. මේකට ත්‍රිහේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ. බුදුහාමුදුරු ඉස්සරම ඉන්න ඕනේ මුළු ත්‍රිපිටකයම දැනගෙන තියෙන්න ඕනේ සීලයේ 100%ක් අංග සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ පැවිදි වෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ කියලා මේකට විශාල ආලවට්ටමක් දාගෙන තිනවා මේක නොකරන තැන නොකරන තැනට ඉතින් මේ ඔක්කොම අර කම්මැලියට පේන කියන්න පුළුවන් කතා තමයි නොකරන බවට කතා දාගෙන ඉන්නවා නමුත් ලංකාවේම කරපු ඒ බෞද්ධ සමාජ ගවේෂණයකදී පෙන්ලා දීලා තියෙනවා මේ බුද්ධ ජයන්තිය ඉඳලා 1996 ඉඳලා ඊටත් 56 ඉඳලා ගියත වෙච්ච අවුරුදු 50 ඇතුළත තුල මේ පරිශන කරනකොට මම හිතන්නේ 50ක්ම ගිය තැන 40ක් විතර ගිහිල්ලා තුනේ මේ ටිකේදී ලාංකික ජනතාවගේ දැනුමේ විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා. 1956 වෙනකොට කිසිම විදිහට නිවන් දකින්නත් බෑ, භාවනා කරන්නත් බෑ, භාවනා කමඨාන දෙන්න කෙනෙක් ඇත්තෙත් නෑ, කොරලා හරි ගිය කෙනෙක් ඇත්තෙත් නෑ කියලා විශාල තන බිමක් වෙලා තිබුණා. මේකේ කිසිම භවභෝගයක් තිබුණේ මහ පුරන් වෙච්ච තන බිමක් වඩපත් වෙලා තිබිලා තියෙන ලංකාවේ බුද්ධ ආගම. ඊට පස්සේ 56 ඉඳලා අපේ ලොකු ශාන්තික වචනේ කියනවනම් නිසරු ශාසනික පින්කම් රාශියකට බොහෝ දෙනා උරදීලා ඇදී කටයුතු කරද්දී සරු ඉතාමත්ම වැදගත් වූ විපස්සනාවට උරදීලාදී කටයුතු කරන සුළු පිරිසකුත් ඔය ඇස්සේ හිටියා. ඔය බුද්ධ ජයන්තියේ හිටියා. ඒ හිටපු පිරිසෙන් එක්කෙනෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දැනගත්ත විශාල පිරිසක් මේ කලකොලොප්පම් කරගෙන ඔය සාමාන්‍ය ආගමික කටයුතු කරා. නමුත් සුළු පිරිසක් වටිනා කරන මේ විපස්සනාව යන්තම් බීජ තැම්පත් කරගන්න. ඒකෙදී අපි ණය ගැති මේ බුරුම භාවනාව. මේ බුරුම ක්‍රමයේ ආවට පස්සේ තමයි මේ පොළවේ ඉස්සලාම නැවත බීජ තැම්පත් වෙලා ඒ භාවනාවට පිපාසය ඇති වෙච්ච පිළිසත පෙන්ලා දක්වන්න පුළුවන් වුණා මේ ජීවිතේදීම කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒක කරන්න ගිය අයට හරියට කෙනෙහිල් කරා. හරියට අවකැපෙන වචන කතා කරන්න පටන් ගත්තා. මේකෙදි ඒ අවකැපෙන වචන ගොඩක් කතා කරේ ශාසනය අපේ අපි ශාසනයේ බලකාරයෝ කියලා මේක ශාසන භාරධාරකාරීව හිටපු බලධාරයෝ තමයි මේ භාවනා කරනාට කෙනෙහුයි. ඒකට කියපු කතාව තමයි මේ භාවනා කරන්නේ ගිහියෝ මේ ගිහියන්න කරන්න බෑ. මේ අපිත් කරලා බැලිවිලා ඉන්නවා මේ පැවිදි වෙලා ඉඳලා මේ මේ කට්ටිය කොහොමද කරන්නේ කියලා ඒ කෙනෙහිලි කතා කරා. අන්න ඔය කාලේ තමයි ඔය ඒ සමාජ ගවේෂණය කරලා තියෙන්නේ මේකට ලාංකීය ජනතාව භාවනා කරන ගිහියෝ කොහොමද ප්‍රතිචාරය දක්වලා තියෙන්නේ කියලා ඒ ඇත්තෝ තමන් ළඟ ත්‍රිපිටක දැනුම නැතත් තමන් ළඟ 100ක් සීලෙ නැතත් තමන් අරණ්‍යගත වෙලා පැවිදි නොවුනත් මේ කාලේ විපස්සනා භාවනා කරන්න බෑ කිව්වත් කරන හරියක් කරන්න පුළුවන් වෙන්නේ මතු බුද්ධ ශාසනයක් සඳහා පාරමිතා කුසල් පමණයි කියලා කියද්දි අප්‍රතිහත උත්සාහයක් ගත්ත නිසා නබෝ කලකින් භාවනා කරන ගිහියන් අතර ඇතිවෙච්ච මේ ප්‍රබෝධය නිසා එයා ඒ පරිේශන නිම කළා කියනවා අද ගිහියන්ට කමටහන දෙන්න පුළුවන් ගිහි ගුරුවරු පවා ලංකාවේ ඉන්නවා කියලා. ඉස්සර තිබුණේ එහෙම නෙමෙයි කමටහනක් ගන්න ඉස්සෝදා නාලා බුලත් අතක් අරගෙන ගිහිල්ලා වැඳලා මේ කමටහන් ගැනීම සඳහා විශාල තොවිලයක් තිබ්බා. දැන් වගේ ආවට ගියාට කරන්න බෑ කියලා වගේ. දැන් මම මේ පුංචි කරලා තියෙනවා කියන හද නෙවෙයි සහැල්ලු කරගත්තා කියන එක නෙවෙයි. මොකද ගියෝ කටයුතු කිරීමේදී ඒ ගිහියන්ඩ මේ ජීවිතයේ විඳින මේ ආමිෂ දුක ආමිෂ සුඛ මේ දෙක අතර අද ලාංකිකයට පරිශන කරන්න ඕනේ සියලු සැප සහිත පළවෙනි ලෝකේ රටවල් වල ඇමරිකාව වගේ යුරෝපය වගේ පළවෙනි ලෝකේ දියුණු රටවල් වල මේ ආමිෂය යටින් එක්කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයකගේ දෙතුන් ගුණයක් දේවල් තියෙනවා. නමුත් නරා දුක් විඳිනවා. තද මානසික අසහන තියෙනවා. තද කාම අපරාධ සිද්ධ වෙනවා. තද මේ අමානුෂික මනුස්ස ඝාතන සිද්ධ වෙනවා. හොරකම් සිද්ධ වෙනවා. ඒක නිසා සාමිච සුඛය විද්‍යානුකූලව තාක්ෂණානුකූලව හරියට සමීකරණයට කරලා දිනුනෙච්ච රටවකට ගිහිල්ලා බැලුවට පස්සේ ඒකේ තියෙන නිකන් හේන ගහච්ච සෝම් පිට්ටනියක් වගේ එකක්. ගණ්ඩ මොන්නම සාර ධර්මයක්වත් නැහැ. කොටින්ම කියනවනම් බයලජ්ජා දෙක නිකන් ප්‍රතිවාපයකට ගන්න කලඳක් හොයන්න බෑ. බයලජ්ජා ඇත්තෙම නැහැ. නිකන් බල්ලෝ වගේ ඌරෝ වගේ හැසිරෙනවා. ඉතින් ඒක දිහා බලනකොට ලංකාවේ ඉන්න අපට පේන්න තියෙනවා මේ හොයාගෙන යන සාමිසසුකේ ලැබුණට ඒත් එක්ක අනිවාර්යයෙන්ම සදාචාරය එයි කියලා කිසිම සාක්ෂියක් නැහැ. හැබැයි අනිත් පැත්තට නම් සාක්ෂි තියෙනවා. මේ අවුරුදු 200 ඇතුළත තුළ මේ ඇතිවෙච්ච සාමිස එහෙම නැත්නම් භෞතික සැප සම්පත් වැඩි වෙන ප්‍රමාණයට සාපේක්ෂව බයලජ්‍ය දෙක නැති වෙලා තියෙනවා. ඒ නිසා ආමිෂ දුක් සැපයේ ඉස්සරහට යන්න යන්න මානවය සදාචාරය අතින් පස්සට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දක්ෂම විද්‍යාඥයෝ කියනවා අපි අවුරුදු 200කින් පස්සට ගියයි කියලා පහුගිය ටිකේ. මේ ආමිෂයේ පිටිපස්සේ ගිහිලා. ඒ අතින් බලනකොට ලංකාව ඉස්සරහට ගියත් නැහැ පස්සට ගියත් නැහැ. මොකද අපිට හරි ගියේ නැහනේ. අපිට තාක්ෂණේ හරි ගියේ නැහැ. අපි මැට්ටෝ. අපි තාම පරණ තාලේ ඉන්න නිසා අපිට එච්චර වරදින දෙයක් නැහැ. හුඟක් උඩ පැනිට ගිය කට තමයි පසුබිම යනගත්තේ. අපි ටිකක් උඩ පැන්න පැනපු ගමන්ට පත බිමෙන්ලා තියෙනවා. ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් මේ ආමිෂ සුඛේ ඉච්ඡර ඔය කියන තරම් ගන්න දෙයක් නෑ. ඒ වෙනුවට අපිට නිර්ආමිෂ සුඛේදී මේ ධ්‍යාන පිළිබඳව ආධ්‍යාත්මික දේවල් පිළිබඳව කර්මේශා කර්මඵලයේ පිළිබඳව කාටවත් කියලා දෙන්න ඕනේ. කාටවත් වගේ සාමාන්‍ය දැනුම තියෙනවා. ඒ නිසා බටහිර කෙනෙකුට වැඩිය ලංකාවේ ඉන්න කෙනෙකුට බණක් භාවනාවක් කරනවා කියන එක අරණ්‍යයකට යනවා කියන එක පොයට සිල් ගන්නවා කියන එක එච්චර අමාරු නෑ. මෙන්න මේ වාතාවරණය යටතේදී මේ විපස්සනාවට පස්සේ අත්දකින්න ප්‍රදේශය ආස්වාස් ප්‍රසවාස කරනකොට කොහොමද වැටෙන්නේ විඳින්නේ මොකද්ද පිම්බි මහකිරින් බලනකොට විඳින්නේ මොකද්ද සක්මන් කරනකොට මොකද්ද විඳින්නේ කියලා මේ වේදනාව හරහා කමඨාන සුද්ධ වෙනකොට හරි ඍජු sannivedanayak සිද්ධ වෙනවා. හැබැයි හුඟ දෙනකොට තේරෙන්නේ නැත්තේ ඒක තමයි. කමඨාන් සුද්ධ කරන්න ගියාම මොනවදෝ චේවල් කියන. මේ ආස්වාද ප්‍රසවාස කරන මොනවද දැනෙන්නේ කියලා අහපුවාම අවුරුදු 15ක් ඉස්සන්නම් කරලා තියෙනවා මොනවද දැනෙන්නේ නැහැ. මන්ට මේ කහා පාට එළියන රතු පාට එළියන මේ පැත්ත උඩ යනවා මේ පැත්ත උඩ යන කියලා নানা ප්‍රවිස්තර කියනවා. මේ මේ දවස් ගානක් අවුරුදු ගානක් බලපුව ආනාපානෙ කොහොමද දකින්නේ? එතකොට තරු දිහා බලන්න. එක්ක තේරෙන්නේ නැහැ නැත්තම් තේරුණාට කියා ගන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ අපි මේ වේදනාව කියන චෛසිකේ අනිච්චයිසිකෝලි වෙන් කරගන්න එක එකක්. ඊට පස්සේ මේ වේදනා චෛසික ඇතුළේම නානා භාව තියෙනවා. ආමිෂ නිසා තියෙනවා, නිර්ආමිෂ නිසා තියෙනවා, සැප තියෙනවා, දුක තියෙනවා, මධ්‍යස්ථ වේදනා තියෙනවා. මේ එක එකක් එක එකක් වෙන් කර ගන්න දැනගත්තොත් මට එක සාහිතිකයක් දෙන්න පුළුවන්. මේ අපි අතර කිසිම වෙනසක් නැහැ. මේ ඔක්කොගෙම සමානයි. අපි විඳින සැපත්, අපි විඳින දුකත්, ඒක ආමිෂද, නිර්ආමිෂද, අදුක්කම සුඛ කියන එක පොදුවේ බලනකොට හැම කෙනාම එකම බෝට්ටුවේ තමයි ගත කරන්නේ. ඒ වුණාට අපි හිතනවා අරයා මට වැඩිය උසස්, මම පහත්, මම ගෑනු, මම පිරිමි, මම පැවිදි, මම උපැවිදි, මට අරක තියෙනවා මේක තියෙනවා කියලා පුදුමාකාර මාන්නයක් ඇති කරාට පොදුවට විස්තර සහිතව බැලුවොත් මේ හය ඔක්කොගෙම පුදුමාකාර සමානතාවයක තියෙනවා. ඒක නිසා කාටවත් නම්බු කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. කාටවත් මම නීචයි තුච්චයි කියලා අවනම්බ කරන දෙයක්වත් නැත්තේ නෑ. නිසා වේදනාව අපිට හම්බෙලා තියෙන විශාල යාත්‍රාවක්, විශාල අරමුණක් අපි ළඟ තියෙන යාට අසාධාරණ විදියට සැපයට ලොල්කම්. අසාධාරණ සැපයට ලොල්කමක් තියෙන නිසා අපි දුකට බය ගතියක් තියෙනවා. කවදා හෝ යෝගාවචරය මේ අදුක්කම සුඛ වේදනාවට එනකොට මේ සැපට ලොල් ගතිය සහ දුකට බය එnte ente ente ente අඩු වෙන්න පටන් ගන්නවා. මේකට ජීවන රටාව ඉතාමත්ම වැදගත්. සාමාන්‍ය අල්පේච්ච ජීවිතයක් ගත කරන නිහතමානී ජීවිතයක් ගත කරන එකනට පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයා කියපු වචනයක් තියෙනවා. Tamanට පැමිණිච්ච දුක කාටද නැති කරන්න පුළුවන්. නැති කරන්න හිතනවා නම් ඒක තකතිරුකමක්. නිසා පැමිණි දුක් පැණි රහයි කියන්නේ භාවනා කරපු කතාවක් නෙවෙයි. මේක උතම්පත් කරන මිනිස්සු කියන කතාවක්. ඒ නිසා පැමිණි දුක් පැනිරහය කියාගෙන යන මිනිස්සයාට මේ අදුක්කම සුඛේට උපේක්ෂාට යන්න පුළුවන් ඉඩ බොහෝමත්ම වැඩි. ඒ ඉඩ වැඩි වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පුද්ගලයා තද බල ආශාවල් ඇති කරගන්න තද බල පශ්චාත්තාප වෙන්නේ නැති කෙනෙක් වෙන්නේ වෙයි. මධ්‍යස්ථ ප්‍රමාණය සාමාන්‍ය ආශාවල් ටිකක් තියෙනවා. සාමාන්‍ය පශ්චාත්තාප ටිකක් තියෙනවා. දැඩි චිත්තාවේග නැහැ. දැඩි අසහනකාරී නැති මේ ජීවිතේ තමයි භාවනාවට හොඳ ඒක නිසා සමාජ පන්තියෙන් බලනකොට කියන හුඟා පොහසත් මිනිහා වෙච්ච මිනිහට බුද්ධ ආගම නැති වැඩන්නේ. හුඟා දුප්පත් වෙච්ච මිනිහට බුද්ධ ආගම නැති වැඩන්නේ. බුද්ධ ආගම යන්නේ මැද පන්තියේ. වරින් වර දුක් වෙනවා, වරින් වර විවේකයක් හම්බ වෙනවා, වරින් වර සැපත් ලැබෙනවා. ඒ වගේ සමබර භාවයේ තියෙන නිසා හුඟාක් සැප තියෙන මිනිහට කරන්නේ ඒ ලොකු සංචින්න කාලේ කියනවා ඒ හොඳටම පොහසත් මිනිසෙක් අරණ්‍යකොත් පූජා කරලා ඒ අවුරුද්දකට සැරයක් දානයක් කරගන්නවා. දානේ වැඩකාරීන්ට දෙන්න කියලා වත්ත බලන්න යනවා. ඇවිල්ලිල වත්තෙම පිටත් වෙලා යනවලු යන්න මිනිස්සයා කවදාකවත් ඇවිල්ලා බුදු ලොකු සංසිකාට ඇවිල්ලා වැඳලා කතා කරන්නවත් එන්නේ මොකද කලාතුරකින් තමයි වත්තට ආවේ. ඉතින් දායකයා මේ කුලී කාර්යයට කියනවා දානේ පූජා කරන්න කියලා බලාගෙන යනවා. නිකමට හරි මේ මිනිස්සයාට කිව්වොත් මේ මරණානුස්සතිය ගැනීම පුදුමාකාර බයයි. නොමරෙන්නම ඉන්න කට්ටිය. කවදාකවත් මැරෙන්න කැමති නැහැ. නමුත් මේ මන්තිම පරාසයේ පන්ති ඉන්න එකකට ඒක ඇත්ත නැහැ. ඒක නිසා මේ වේදනා චෛතසිකය මේ නිවනට බොහොම කිටි පාරක් හොයනවා. නමුත් මේකේ තියෙන වැරද්දකුත් පෙන්ලා දෙන්න. ඒ මොකද්ද? මේ වේදනා චෛතසිකට යන්නේ ආනාපානේ හරහා නෙවෙයි නම් කායනුපසන හරහා නෙවෙයි නම් එහෙනම් වැරද්දක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට හිතේ කල්පනා කියම පටන් ගන්නවා හිතේ කල්පනා කියම ඉවර වෙනවා ඒක නිසා භාවනාවක් නෙවෙයි නිසා හැම වෙලාවෙම මතක තියාගන්න භාවනා පටන් අරගන්නකොට වේදනාවෙන් නෙවෙයි පටන් ගන්නෙ කායන පස්සනයි. පටන් අරගන්නේ ආනාපානෙන්. ඒ ආනාපානෙන් පටන් අරගෙන ටික වේලාවක් යනකොට ආසස්පස්සය හරහම ඉඳගෙන ඉන්නකේ වේදනාව මත වෙනවා. භාවනාවේ මත වෙන සැප සුඛ ප්‍රීති වගේ පහල වෙනවා. මේ හැම එකක්ම පහ වෙනකොට කල් නොයවා ඒ චෛතසිකේ අඳුනගෙන වේදනා චෛතසික වෙන් කර ගන්න දැනගන්න නම් යෝගාවචරය හොඳ උපේක්ෂා මනසකින් මධ්‍යස්ථ මනසකින් ගත කරන්න. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද්ද? දුක් වේදනාවක් එනකොටම අර ධම්මදින තෙරින්නාස කිව්වා වගේ ඒකට නුරුස්නා ගතිය ඇවිල්ලා ඒක පිහලා දාන්න උත්සාහ කරනවා. එnde එnde එnde වේදනාව වැඩි වෙනවා. ਸਰවචනංශගේ මේ සඳහා වෙන් වෙච්ච වෙනමම සූත්‍රයක් තියෙනවා සල්ල සූත්‍රය කියලා. අන්න ඒකදී සරුවචාන්සේ සඳහන් කරනවා මහණෙනි දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. ඒක පිළිබඳව මම නෑ කියන්නේ නැහැ. නමුත් මේ දුක පිළිබඳ ඇති අකමැත්ත තමයි මේ දුක දරා ගන්න බැරි මට්ටමට ඔසවා තමයි. උදාහරණයක් වශයෙන් කියනවා ඇඟේ උලක් කැඩෙනවා. මේ සරුවත්යන්සේ කියන ඇඟේ උලක් කනච්චාම වේදනාව ඒක පිළිබඳව මම නෑ කියන්නේ. නමුත් එතනම තව උලක් කනකොට අරක දෙගුණ තෙගුණ වෙලා යනවා. බුදුරජාණන්ස් කියන පළවෙනි උල පිටින් ඇවිල්ලා ඇඟට ඇනිච්ච උලක්. දෙක ඒකට ඇති තරහ නිසා හිතේ ඇති වෙච්ච උල. ඒක આવොත් නම් පළවෙනි උලවත් දෙවෙනි දෙක එකතු වෙච්චාම දරන්න බෑ. ඒක නිසා යමක් දකිනකොට අහනකොට රස බලනකොට, ගඳ බලනකොට, පහස ලබනකොට අනිවාර්යයෙන් මේකට ඇතිවෙනා වූ මනාපමනාප දෙක. මේක හොඳයි, මේක නරකයි, මේක සැපයි, මේක දුකයි කියලා. අන්නේ මනාපමනාප දෙක හඳුනා ගන්නවා කියන එක ඒක එච්චරම ලේසි වැඩක් නෙවෙයි. ඒක හැබැයි හැම අරමුණකම සිද්ධ වෙනවා. ඕනෙම අරමුණක් <clears throat> රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහත් ඇහැ කන දිව නාසය කය මන කියන පහත් අපි විවෘතයි. මම නැවතත් කියනවා අපිට ඇස් දෙකක් තියෙනවා බලන්න රූප තියෙනවා. කන් දෙකක් තියෙනවා බාහිරේ ශබ්ද තියෙනවා නැත්තම් ඇතුළතින් හරි ශබ්ද ඇහෙනවා. ඊගාවට නාසයක් තියෙනවා ගඳ සුවඳ જાති තියෙනවා. දිවක් තියෙනවා රස જાති තියෙනවා කයට පහස තියෙනවා. ඊගාව චිත්තක්ෂණය කොයි එක ගනීද කියලා කවුද තීන්දුව කරන්නේ? ඇහැ රූපයක් කරගනීද කන සද්දයක් ගනීද? ගඳ නහය ගඳ ගන්න බලයිද? දිව රස බලයිද? කයද කය පහස බලයිද කියන එක මොනම කෙනෙකුටවත් ඊගා චිත්තක්ෂණේ මොකේද වේද කියලා කියන්න බෑ. ඒක තීන්දුව වෙන්නේ වැඩියෙන්ම මනාපේ පහළ වෙනතන් තමයි හිත ඇදිලා යන්නේ. වැඩියෙන්ම මනාපේ පහළ වෙන තැනට හිත ඇදිලා යනවා කියන මේ ධර්මතාවය නිසා කාමයෙන්මයි අපි මෙහෙවන්නේ ඊගා චිත්තක්ෂණය. වැඩි රුචියක්, වැඩි මනාපයක්, වැඩි සුඛයක් ගෙන දෙන දෙයට නිකම්ම හිත ඇදිලා යනවා. ඒක අර උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉදුල් කට ගන්න දවසේ පොඩි උන්ට ඔය ගංගේවල් වල කරන්නේ රුචි කරන දේවල් ගොඩාක් වටේ තියලා පොඩි එකා මැදින් තියෙනවා. කොයි එක ගනීද කියලා බලන්න. පෙන්වන්නේ නැහැ. ඒව මොනවාක්වත් පෙන්වන්නේ නැහැ. ඉදුල් කට ගාලා ගෙමැද්දේ ඌ කැමැති දේවල් ගොඩාක් තියලා මැද තියපුවා ගමන් මේ පොඩි එකා මොන දෙයකට අල්ලයිද මොන දේ අල්ලයිද කියලා අම්මට කියන්නත් බෑ තාත්තට කියන්නත් බෑ ඒ වගේම බලපෑම් කරන්නෙත් නෑ පොඩි එකා දන්නෙත් නෑ අන්න මෙතනදී අපේ හිත සම්පූර්ණ මෙහෙවීම කරන්නේ මේ මනාපමනාප දෙක කල්ැතු ආපු තීන්දුවක් කරා අපේ තියෙන රුචි අරුචිකම් හරහා ඒක නිසා බාහිර කොච්චර දේවල් තිබ්බත් කොයි එක ගනීද කියන එක තමයි විනිශ්චය කරන්නේ ඒකට එකක් ගන්නවයි කියලා කියන්නේ මේක හොඳට මතක තියාගන්න. එකක් ගන්නවයි කියලා කියන්නේ හතර ප්‍රතික්ෂේප වීම. මෙන්න මෙතනයි අපි කර්මයේ අපි කඹරන තැන. මෙන්න මෙතනයි අපිට සහගහන තැන. අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියේදී ඇහ කන දිව නාසය කයමනතිදී අපි රූපේ බලන්න විතරක්ම ගියයි කියලා කියන්නේ කනට එන ශබ්ද සදාකාලිකව අපිට නැතුණා. නාසයට එන සුවඳ නැති වුණා. ගඳට එන රස නැති වුණා. නායට දිවට රස. කයට පහස නැති වුණා. නමුත් අපි නැති වෙච්ච බවවත් දන්නේ නැහැ. මොකද ඇති වෙච්ච අහුවෙච්ච රූපේ ඒ තරම්ම රසවත්. ඒ තරම්ම ඒකට මත් වෙන නිසා අපිට මේ රූප බලන වෙලාවේදී සද්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති වෙනවා. ඒ ඒ ඒ තොරතුරු ප්‍රමාණය නැතුවයි රූපේ හරහායි අපි ඒ චිත්තක්ෂණය සම්පූර්ණ කරන්නේ. ඊගා චිත්තක්ෂණය සද්දයක් වෙන්න මෙන්න මේ විදිහට මේ කුඩල්ල අල්ලන්නා වගේ ඩක් ගාලා ඊගා එක අල්ලන එක මනාපමනාපෙන් සිද්ධ වුණාට අල්ලන හැම වෙලාවෙදිම හතරක් අතහැරෙනවා. ඒ වුණාට අපි කියනවා මම ඔක්කොම දැනගෙන අංග සම්පූර්ණ අත්දැකීමක් සහිත පුද්ගලෙක් කියලා. හොඳට මතක තියාගන්න අපේ අත්දැකීම අංශභාගය නෙවෙයි අංශභාගය නම් පැත්තක් වැඩ කරන පැත්තක් වැඩ නැහැ. මේකෙන් පහෙන් එකයි එක වෙලාවට වැඩ කරන්නේ. එනිසා අපි දැක්කා කිව්වට, ඇහුවා කිව්වට, අත්දැක්කා කිව්වට මම මේක විශේෂඥයෙක් කිව්වට මම මේකේ පරිචය තියෙන කියලා කිව්වට අපි තාම ආංශික දැනුමකින් ඒක පුම්බලා දක්වමින් සියල්ල දන්න සියල්ල දක්න සරුවත්යන් වහන්සේලා වගේ කතා කරාට අපේ දැනුම මහා දිරච්ච දැනුමක්. මහා හිල් වෙච්ච බොඳ වෙච්ච භංගුර දැනුමක් තියෙන. ආන් මේක හොඳට තේරෙනවා භාවනා කරගෙන ඉන්නකොට අපි සක්මණේ කෙලවරට යනකොට මේ පයේ පවතින හිත මට සක්මන ඉවර වෙනකන් හැරිලා ඉවර වෙනකන් ආපහු එනකන් පවත්තන්න ඕනේ කියලා ගියාම කොයි වෙලාවට රූප පෙනිලා කැඩෙයි tadi. කොයි විදිහට සද්ද ඇහිලා කැඩෙයි tadi. කොයි වෙලාවට ඇඟට හුලං වදින නිසා කැඩෙයි දන්නේ. ඒ නිසා එතෙන්ට යන්න ඉස්සල්ලා අපි කොච්චර අදිස්ථාන කරගෙන ගියත් සාර්ථකත්වය කම විදිහකින්වත් කියන්න බෑ. මේ ඔක්කොම සෙල්ලම සිද්ධ වෙන්නේ මේ මනාපමනාප කියන ධර්මතා දෙක නිසා ඒ නිසා යම් කෙනෙක් දන්නවනම් මේ මනාපමනාප දෙක දිගේ යන ගමනේ නිවන කවදාවත් නැහැ. ඒක විතරයි එතන දැනගන්න තියෙන්නේ මේ මනාපමනාප දෙක තියෙන තාක්කල් අන්ත දෙකේ වැඩ කරනවා. අන්ත දෙක හැමදාම මැද රේඛාවෙන් දෙපැත්තට කරකින. මේ දෙක කොච්චර රුචි වෙනවද කොච්චර මනමෝහණීය වෙනවද කොච්චර මන නන්දනීය වෙනවද කියනවනම් ඒ දෙක මැද තියෙන අනන්තය දක්වා යන පෙත මේ රුචි අරුචිකත්වයේ දෙක හරහා මත් වෙනවා. දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචර හොඳට දැනගන්න ඕන තමයි රුචියක් පහළ වෙනකොටම අරුචියක් පහළ වෙනකොටම මට මේ පහළ වුණ රුචිය මට මේ පහළ වෙන අරුචිය මාව නිකන් නාස්ලනු දාගත්ත ගොනෙක් ඇදගෙන යනවා වගේ. මේ නිවනට තියෙන චිත්තක්ෂණය ඇද කරලා චපල කරලා පැත්තකට හරවලා මම ආයනේ දිගේ මාන්නේ දිගේ තණ්හාව දිගේ කරකවල අතාරින්. ඉතින් එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඉතින් කරකැන කරකැන හැම වෙලාවකම තමයි දැනගන්න පුළුවන් නම් බාහිරේ රූප සද්ද ගන්ධ රස තිබුණට ඒ විශේෂයෙන මනාපයමනාපේ අපි දෙන්නේගේ සමාන නැහැ. මනාපමනාප දෙක අතින් බලනකොට අපි සංසාරෙන් ගෙන ආපු ස්ත්‍රීන්ට මනාප જાති වෙනයි පුරුෂයන්ට මනාප જાති වෙනයි. බාලයින්ගේ මනාප જાති වෙනයි තරුණයන්ගේ මනාප જાති වෙනයි. වයසට යනකොට මනාප જાති වෙනවා. ඒව කොච්චර දෝ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන මනාපමනාපහරහ අපි මේ නාස්රණ්ඩෝ දාගත්ත ගොනික් වගේ මේ ඇදගෙන යන ගමනේදී මේ ඒ ඒ සමීකරණේ කිසිම තැනක නිවන නැහැ. ඒ සමීකරණේ කිසිම තැනක අඩු ගන්න අදුක්කම සුඛ වේදනාවක් නැහැ. මේකට මම නිදර්ශනයක් වශයෙන් කියන්න කැමතියි. අපි රෑ බුදියා ගන්න ගියාම උදේ වෙනකන් ගොඩාක් හීන ලකිනවා. ඒ හිණොලින් මතක හිටින්නේ අපිට රුචි හරි අරුචි හරි වෙච්ච එකක් විතරයි. අනික දකින්න රූප එකකවත් මතක අපිට මතක නැහැ. ඒ වගේම අපි ලක්ෂයක් හමාරක් කියන සභාවකට යනවා. ගියාට පස්සේ ආවම අපිට මතක් වෙන්නේ අපිට වෛරක්කාරයෙක් හිටියානම් එතන ටක් ගාලා මතකෙයි. අපි මනාප ප්‍රිය කෙනෙක් හිටියානම් මතකෙන්න අනික ඉන්න මිනිස්සු ස්ත්‍රීද පුරුෂද ව්‍යංජන අනුජන මොනක්වත් මතක නැහැ. ඒ නිසා අපි ගේන්නේ gedara තණ්හා වඩන්න පුළුවන් හෝ ද්වේෂය වඩන්න පුළුවන් ටික විතරයි හිත දරන්නේ. ඒවට අපි මතකය කියලා කියනවා. මතකයේ තියෙන්නෙම කුප්පන දේවල්. තණ්හාවේ මනාපේව කුප්පන හෝ අමනාපේ කුප්පන. ඒ කුප්පන ගති නැති මධ්‍යස්ථ දේවල් හිත ඉබේම බැහැර කරනවා මතකයට ගන්නෙත් නැහැ. නමුත් මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ එතන තමයි. ඒ නිසා කවදාකවත් අතීත දැනුමින් හෝ අනාගත දැනුමින් නිවන් ලබන්න බෑ. නිවන් ලබන්නේ වර්තමාන මොහොතේමයි ඒ වර්තමාන මොහොතේ මනාපේ පහළ වෙනකොට මනාපේ බව දන්නවනේ. අමනාපේ පහළ වෙනකොට අමනාපේ බව දන්නවනම් ඒ නාස්ලනුවට අහුවෙන්නේ නැතුව මම ඉන්නේ නාස්ලනුවක නමුත් අහුවෙන්නේ නැහැ කියලා පුංචි පාලනයක් වෙනවා. ඒ නිසා සර්වචත්තනාචාර මන් දෙවෙනි දවසේ කිව්වා වගේ මනාපේ පහළ වෙනකොටම අමනාපේ පහළ වෙනකොටම uppannam me manapam uppannam me amanapam uppannam me manapamanapan තස්ස අට්ටි යති හරායති ජගුච්ඡති අනේ මම මෙච්චර සිල් රැක්කට අනේ මම මෙච්චර සමත භාවනා කරාට අනේ මම මෙච්චර විපස්සනා භාවනා කරාට ඕන්න මම මනාපයක් දිගේ ඇදිලා යනවා ඕන්න මම අමනාපයක් දිගේ ඇදිලා යනවා ඕන්න මම මදහත් වේදනට ආවා කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා කර්මජාවේ වැඩ කරන හැටි ධර්ම වේගය නැති වෙලා කර්ම වේගයක් වැඩ කරනවා ආන ඒකට එයා ලැජ්ජිත වෙනවනම් මේක දුකක් බව දන්නවනම් මේක අතහරින්න ක්‍රියාත්මක වෙනවා නම් ඒ යෝගාචර ඊගාචිත්තක්ෂණයට යන්නේ අර ඉස්සලා ගෙනාවු මනාපෙන් ආතුර වෙලා නෙවෙයි. ඉස්සලා ගෙනාවු අමනාපෙන් මත් වෙලා නෙවෙයි. ඊගාචිත්තක්ෂණයට බලනවා මම කොච්චරක් දුරට රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හරහා මනාපෙට අමනාපෙට ලක් වෙනවා කියන. එදි මේක බලාන ඉඳීමට එසේ මෙසේ සතියක් තිබිලා බෑ. එසේ මෙසේ වීරියක් තිබිලා බෑ. එසේ මෙසේ සද්ධාාවක් තිබිලා බෑ. මේ ඔක්කොම අල්ලපනල්ලාසේ දකින්නකම මෙතන සමාධියක් ගන්නවා කියන එක ඊටාත්ම අමාරුයි සමත සමාධියෙන් කරන්නේ. ක්ෂණික සමාධිය කියන එතන එතන එන සමාධියේ නම් ඒ සෙල්ලක්කාර සමාධිය නම් මේකේ කලහක්ක් තියෙනවා. අරමුණු ටක් ටක් ටක් ගාලා මාරු වෙනකොට තමයි දැනගන්න හරි මට රූපයක් ආවේ රූපෙට මනාපය ආවා සද්දයක් ආවා අමනාපයක් ආවා ආදි වශයෙන් ඔක්කොම එතන එතන එතන දැනගත්තට මනාපෙ දිගේ මත් වෙලා යන්නෙත් නෑ අමනාපෙ දිහා ගැටුමක් ඇති කරගන්නෙත් නැතුව යන්න පටන් ගත්තොත් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා ඒක නිකන් ඇහැට කුණක් වැටෙනවා වගේ තමයි uppanna මනාපේ uppanna අමනාපේ. ඒ මනාප මනාප දෙකට ඒක ලැජ්ජිත වෙලා ඒක අතහැරලා ඒක දුකක් බව තේරුම් අරගන්න නම් මේ අදුක්කම සුඛ වේදනාව කියලා ඊට විකල්පයක් තියෙන බවත් ඒ විකල්පේ අපි මෙතෙක් කල නීරස කළ පැත්තකට දාපු නිසායි මේ සැපයි දුකයි දෙක අපිව පෙළා අපිව නාස්ලනුව දාගන්න. ඒ නිසා ඒ දෙකට විකල්පයක් වශයෙන් අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. ඒක මතකෙට යන්නේ නැහැ. ආඩම්බරයක් නැහැ ඒකේ. මනින්න දෙයක් නැහැ ඒකේ. නිතරංග ජයක් ඒක තියෙන්නේ. මෙන්න මේකට හැරෙනවා කියන එක සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි දෙක අතර තියෙන පුංචි ප්‍රශ්නයක්. නුවණින් සලකා බලනවද නුනුවණින් සලකා බලනවද කියන දෙක අතර තියෙන පුංචි ප්‍රශ්නයක්. අපි හිතනවා මේක කරන්න පුළුවන් බෞද්ධයන්ට විතරයි කියලා. අපි හිතනවා උපෙන්න සාතිකේ බෞද්ධ වෙලා තියෙන්න ඕන කියලා. ඕනම කෙනෙකුට සරුවචනාංශය හම්බුනාට පස්සේ සරුවචනාංශය හරියට කියලා දෙන්නේ දේ තේරෙනවා නම් උඹට මේ වේදනාව තියෙනවා මේ සැප දුක අදුක්කම සුඛ කියලා ඔබ අම්මගෙන් අහගත්තේ තාත්තගෙන් අහගත්තේ ගුරුවරයෙන් අහගත්තේ પરම්පරාවෙන් අහගත්තේ සංස්කෘතියෙන් අහගත්තේ මේ සැප දුක දෙක විතරයි අනේ පුතේ දැනගනින් තුන්වෙනි එකක් තියෙනවා අදුක්කම සුඛ මෙන්න අදුක්කම සුඛ වේදනාවට වහංගු කරලා තමයි සැප දුක දෙක අයින් කරන්න පුළුවන් ඒක නිසා මේ මජ්ජේ සූත්‍රයේදී සර්වචනසේ සාමාන්‍යයෙන් කාටත් තේරෙන විදිහට වේදනා චෛසිකට විතරක් නෙවෙයි කොයි චෛසිකටත් ගැළපෙන විදිහට යේ උබන්තේ විදිත්වාන මජ්ජේමන් තාන ලිප්පති සෝ බ්‍රූමි මහා පුරිෂෝති යෝද සිබ්බති සිබ්බනි මච්චගා කියලා යමෙක් මේ අන්ත දෙක දැනගෙන යෝ උබන්තේ විදිත්වාන මේ උභයන්තේ දැනගෙන යම් කෙනෙක් මජ්ජේ මන්තාන ලිප්පති ඒ දෙකට සාපේක්ෂව වචන මේ මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව දැනගෙන ඒත් නොඇලී ගත කරනවා නම් ඒ පුරුෂයාට මම මහා පුරුෂයයි කියලා කියනවා. ඒ පුරුෂයාට මේ තණ්හාවගේ ගැටලීම ඉක්මවන්න පුළුවන්. මෙයා ගැටලීමට අහු වෙන්නේ නැහැ. ඒ ਸਰවඥයන්සේ පොදුවේ කියනවා මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. යම් කිසි කෙනෙක් ඒ අන්ත දෙකම දැනගන්න. මේ සැපත් දැනගන්න ඕනේ දුකක් දැනගන්න ඕනේ වේදනා චෛසිකට සාපේක්ෂව මේ සැප මේ දුක නමුත් මේ දෙක මැද අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා නමුත් ඒකෙත් ඇලෙන්න එපා සැප දුක දෙක දැනගන්න දකින්නකොට මේ මැද විකල්පේ තේරෙයි ඒකෙත් ඇලෙන්නේ නැතුව හිටියොත් අන්න යාට මං කියනවා මහා පුරුෂයයි කියලා එයාට බෑ මේ අන්තෝ ජටා බහි ජටා ගැටේ දාලා ඒ තණ්හාව නැති සිබ්බණියට මේක අල්ලන්න බෑ ඒක නිසා සරුවච්චන් වහන්සේ දේශනා කරන වේදනා චෛසිකයට සාපේක්ෂව අන්ත දෙක කියන්නේ මොකද්ද? අන්ත දෙක කියලා කියන්නේ වේදනාවක මැදත් මුලක්. අපි දුකක් විඳින වෙලාවදී හෝ සැපක් විඳින වෙලාවේ අපි ඉන්නේ දුකේ හෝ සැපේ හෝ මැද ආරම්භය දැකලා නැහැ. මැදට ඇවිල්ලා ගොරෝසු වුණාට පස්සේ අනේ දුකයි කියලා ඉසాత බැඳගෙන අඬනවා. අනේ සැපයි කියලා පාටි දානවා. නමුත් මේක එතකොට ඒකාංශයයි අපි දාන්නේ. සර්වචන්සේ කියන ඔබ අන්ත දෙකම දැනගන්න මෙවැනි සැප වේවා දුක වේවක හට ගන්නා තැනට මුලට හිත යොදන්නේ. ඒකට කවදා හරි තේනවා මේ විශාල සැපයක් හෝ විශාල දුකක් ඉතාම ලාමකෝ පටන් අරගෙන සූක්ෂමව පටන් ගන්න තමයි දරුණු දුකක් දරුණු සැපක් බවටපත් වෙන්නේ. අන්න ඒතර තේනවා මේ කොයි එකකටත් එකම විපරිණාමයක් තියෙන්නේ යාන්ත්‍රවල පටන් ගන්න දේ ලොකු දුකක් යාන්ත්‍රවල පටන් ගන්න දේ ලොකු සැපක් බවටපත් වෙනවා. දැන් එයා මුලයි මැදයි දෙක දැනගත්ත දවසේ අන්ත දෙක දැනගත්තා. එයාට විතරයි මේකේ අග දැනගන්න පුළුවන් වෙන්නේ ඒක තමයි වේදනාවේ නිරුද්ධ වීම තමයි ක්ෂය වීම තමයි වැය වීම තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා වෙන්නේ මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ ඒක නිසා යෝගාවචරය ඊට පස්සේ සැපක් ආවත් දුකක් ආවත් ඒකේ අන්තර්ගතයට සැලෙන්නේ නැහැ දුකක් ආවත් සැපක් ආවත් ගෙවි යන පැත්ත ගැන සැලකිලිමත් වෙනවා. දුක නැති වෙන පැත්ත. සැප නැති වෙන පැත්ත ආනික දකින්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරය තුළ චින්තනයේ දෘෂ්ටියේ සම්මා මේ යෝනිසමස්කාරය ඇති වෙන වෙනස ඒ යෝගාවචරයාටවත් <clears throat> බොහෝ කල්යනකම් තේරෙන්නේ මොන තොවිලේ නැටුවත් එයා බලන්නේ තොවිලේ හමාර වෙන්නේ කවුද දැන් ඔය දේශපාලන වැඩපිළිවෙල වල හරියට මුල්ගල් තියෙනවනේ. මුල්ගල් පැලවුණත් වැඩේ යන්නේ හැම කෙනාම ආසයි මහා සමාරම්භ වැඩ කරන්නේ. නමුත් අන්තිමට අප්ප කිච්චයි. කට්ටියක් සෙනගක් විතරලා මුල්ගල් තියෙනවා විතර අන්තිම මුල්ගල් පැලවෙනකම් මොකුත් නැහැ. ඉතින් සමහර ඒවා තියෙනවා බොහෝම හිමීට පටන් අරගෙන මහා කෘත්‍යයක් කරනවා. අප්ප සමාරම්භ මහා කිච්ච. දැන් දේශපාලන උත්සවකට වඩා මහා සමාරම්භ අප්ප කිච්ච. යෝගාවචරය මෙන්න මේ දෙක දිහා හොඳට බලන ඉන්නවා. මේකෙදී අපි කොච්චරක් අනුන් රවට්ටන්න කටයුතු කරනවද? කොයි එකද අපිට මුලැමැදාග තුනේදීම සමසිතින් බලලා විශේෂයෙන්ම ඒක ගෙවන් වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන බලන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමිෂ සුඛය ගෙවිලා ගියත්, සාමිෂ දුක ගෙවිලා ගියත්, නිරාමිෂ සුඛය ගෙවිලා ගියත්, නිරාමිෂ දුක්ඛය ගෙවිලා ගියත්, නිරාමිෂ අදුක්කම සුඛය ගෙවිලා ගියත්, නිරාමිෂ සාමිච අදුක්කම සුඛය ගෙවිලා ගැත් ගෙවි යන පැත්ත නම් එකම රසයේ තියෙන විමුක්ති රසයමයි. ඕනෙම වේදනාවක සැප වේවා දුක් වේවා අමිෂ වේවා නිර්ආමිෂ වේවා අදුක්කම සුඛ වේවා ඒක ගෙවන් වෙනකොට කෝගෙම තියෙන එකම සැප. ඒ නිසා සරුවචාන්සි කියනවා ධර්මයේ කොහෙන් රසක බැලුවත් ධර්මයේ හරියට රස බලනවන විමුක්ති සුඛේ තියෙන. නමුත් අපේ මානසිකත්වයේ තියෙන හැම වෙලාවෙම පටන් ගන්න තැන බලන්න විතරයි. දකින්නන දකින්න පුළුවන් පටන් ගන්න තැන විතරයි ඒකට ඉසాత බැඳගෙන ඇඬුවට ප්‍රශ්නේ මධ්‍යම ප්‍රතිපදාවේ ආත්‍යස්ථානික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ පිට වැටලා තියෙන දේක හැමාරේ බලනකොට. ගිවන් වෙන හැටි බලනකොට. ඉතින් ඒක අපිට පේන්නේ අවමංගල්‍යයක් විදියට. ඒක අපිට පේන්නේ නාස්තික දෘෂ්ටියක් විදියට. විනාශක දෘෂ්ටියක් විදියට. ඒ නිසා සර්වචන් වහන්සේට හරියට දොස් කියලා බැන්නා ඒ කාලේ ඉන්න මිනිස්සුත් උච්ඡේදවාදී, අකිරියවාදී, අපගබ්බයි, අරස රූපයි කිසියම් පැත්තක රස බලන පැත්තක් ගැන කතා කරන්නේ කිසිම දෙයක හටගැන්මක් ගැන කතා කරන්නේ කිසිම නාම නිර්මාණයක් ගැන කතා කරන්නේ ඉතින් සර්වඥන්සේ කියනවා උඹෝය කියන එකේ හැටියට බලනකොට කෙලෙස් නව නිර්මාණ නම් මං ගණන් ගන්නෑ තමයි. උපදින තාක් උපදින කෙලෙස් නම් නව නිර්මාණ කරලා කෙලෙස් උපදවන්න ඕනේ නෑ. ඒ වගේම ගෙවන් වෙන තැන, ක්ෂය වෙන තැන කියලා කියන්නේ මම කියන්නේ කෙලෙසේ ගෙවන් වෙන තැන. මම මේ කියලා කියන්නේ දුකේ ගෙවන් වෙන තැන. මම ඒක කියනවා තමයි කියන්නේ. ඒ නිසා එදා සරුවචන්නාංශයට බමුණන්ගෙන් බැනුම් ඇහුවා විතරක් නෙවෙයි අපි මේ වේදනා චෛතසිකේ දැන අරගෙන වේදනාව දිගේ ගෙවන් කිරීම බලනට අපේම චෛතසික අපිට දොස් කියනවා. අපේම චෛතසිකවත් කැමති නැහැ මේකද මාර්ගය කියලා පිළිගන්න. කොච්චර පිසුදු කරලා දුන්නත් අපේ මේක පැත්තක් තියෙනවා. යකෝ මේ උඹ ගියේ දැන් භාවනා කරන්න යනවා කියලා දුක නැති කරන්න කියන. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දුක වැඩි වෙලා නෙවෙයි. දැන් ඔන්නෝක පැත්තක දාලා ඵලයන් ගෙදර කියලා කියනවා. ඉඳගෙන ඉන්නකොට දුක වැඩි වෙනවනේ. ඩාට කන්න නැති වෙනකොට බඩේ දැවිල්ලක් වැඩි වෙනවනේ. ඒකෝර කියන මේ දුක නැති කරන්න කියලා ගිහිල්ලා පැල්බත අටවන භාවනා කරනවා දැන් වෙලා තියෙන දුක වැඩි වෙලා. ඉතින් අපේ හිතේ එක පැත්තක් අපිටම දෙස් දෙනවා. ඒ නිසා මේ බාහිර එන චෝදනා වගේ මේ වේදනාවන් පස්සනට ගියාට පස්සේ භවනා හරිම සක්‍රියයි, හරිම ක්‍රියාශීලී, වැටෙන මිනිහා ඉක්මනට වැටෙනවා, නැගිටින මිනිහා ඉක්මනට නැගිටිනවා. නමුත් අද තියෙනවා ලෝකයේ මේ වේදනානුපස්සනාවම උනන්දු කරගෙන යන භාවනාව. මම ඒවට විරුද්ධව කතා කරන්න මට අයිතිවාසිකමක් නැත්තේ නේ. නමුත් මම සාදරයෙන් කියනවා වේදනානුකසනාව කියලා කරන්න දෙයක් නෑ ආනාපාන සතිය කරගෙන යනකොට එන වේදනා එනේන තැන බැලීම තමයි වේදනානුපසනාව කියන්නේ නිසා අලුතෙන් වේදනාව උපයන්න ඕනකමකුත් නෑ හොයාගෙන යන්න ඕනකමකුත් නෑ ඒ සඳහා හොඳට සතියකින් යුක්තව එනේන වේදනාව දිහා බලනින්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා වේදනාවට දාසකම් වෙන්නේ දාශික වෙන්නේ තමන් වේදනාව দমনය කරගත්ත සංවර කරගත්ත කෙනෙක් බාටපත් කරගන්න පුළුවන්. නමුත් තාමත් එහෙම කෙනාට වේදනාව විජය කියලා කිව්වට ඒ කෙනාට වේදනාව නොඑනවා නෙවෙයි. ඒ කෙනාට පුළුවන් ඒ කෙනාට පුළුවන් වෙන වේදනාව මේ එනවා, මේ පවතිනවා, මේ යනවා කියලා මුලැමැදාක දැකීම පමණයි. කදාකවත් හිතන්න එපා. මේ සංසාරේ ඉන්නකම් මේ මුදේ ඉඳලා හැන්ද වෙනකම් එක දිගට පවතින සැපයක් මේකේ තියෙනවා කියලා. කවදාවත් නෑ ඒක නිකන් හිතලුවක් පමණයි. අපිට පුළුවන් වෙන්නේ මේ සැප මේ දුක මේක මේ මේ ඇති වෙනවා මේ පවතිනවා මේ නැති වෙනවා සැපක් මේ මුලැමැදාග දැක්කත් දුකක් මේ මුලයක මැද වශයෙන් දැක්කත් ආධුනිකය කරන්න තියෙන මේ දෙක හරහා මට ආනාපානෙ දකින්න පුළුවන් නම් අන්න වේදනාව වේදනාව විනිවිද දකින්න පුළුවන් වෙනවා ඒකට කියනවා වේදනාව පරතෝ සංකල්පෙන් බැලීම. අනුන්ගේ වේදනාවක් විදිහට තමන්ගේ වේදනාව බලනවා. නැත්නම් වේදනාව හරහා බලනවා කියලා. ඒකට උපදේ මේ නිදර්ශනයක් වශයෙන් කියනවා ශල්්‍ය වෛද්‍යවරයෙක් කවදාවත් ඒ රෝගියාගේ වේදනාව විඳින්න ගියොත් දක්ෂ වෙන්න බෑ. එයා එයා මේ ආකල්පගත වෙයි. ආවේග ජනක වෙනවා. ඒ නිසා යා කටයුතු කරන්න ඕනේ රෝගියා දරකඩක් වශයෙන් සම්පූර්ණ. රෝගියාගේ වේදනාවට හැඟුම් බර වුණොත් කවදා ශල්‍ය කර්මයක් කරන්න බෑ. ඒ නිසා ඒ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා දිහා බලලා රෝගියාගේ දුක නැති කරන්න තමයි හදන්නේ. නමුත් ඒ වෙලාවේ රෝගියා කේන්දර ගියාවට ගණන් ගන්නතෝ බලනවා වගේ තමන්ම තමන් දිහා බලන්න පුළුවන් වෙච්ච වෙලාවේ තමන්ට තේරෙනවා මේ තද්ද වේදනාවක් නැත්නම් තද සැපයක් තියෙනවා. ඒක පිට කෙනෙක් තමන් දිහා බලනවා. මේකට කියනවා පරතෝ සංකල්පය කියලා. ආන්න ඒක දැකපු දවසේ ඒ යෝගාවචරයට මෙතෙක් Taman තුල Taman නොදැක්ක මේ වේදනාවල් එනකොට මේකට ප්‍රතික්‍රියා කරන හැටි සමහරකට මනාප වෙන හැටි සමහරට අමනාප වෙන හැටි ඒ අනුව නිකන් යන්ත්‍රයක් බොත්තමත් අත කරනට වැඩ කරනවා වගේ මේ යන්ත්‍රේ වැඩ කරන්නේ කලින් හදාගත්ත සමීකරණයක් හැටියට. හොඳට ඒක දිහා බලන්න පුළුවන්කම තියෙනවනම් ඒ යෝගාවචරයට මේ යන්ත්‍රය තමයි අතේ අතට ගන්න පුළුවන්. නැත්තම් මේ ශරීර යන්ත්‍රය වැඩ කරන්නේ තනිකරම කලින් සකස් කරපු කලින් යොදාගත්ත සමීකරණයට වගේ ඒ මනුස්සයා කාම දාසයි කියලා කියනවා. කාමයට දාසකම් කරනවා අතෘප්ති කරව මැරලා යනවා. ඒක නිසා ඒ විශේෂයෙන්ම ඒ රට්ටපාල සූත්‍රයේදී රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යෝගාවචරයා ක්‍රියා කරන්නේ කොහොමද මේ ඇඳුම විදියට ඇඳුම දිහාට පින්ඳපාතේ දිහාවට සීනාසනයේ දිහාට තමයි පිළිකර භාවිත කරන බෙහෙත් පිළිකර දිහා නැත්නම් ආමිෂයේ දිහාට කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ ඒක හරියට මුවෙක් අල්ලා ගන්නට මුවවැද්දෙක් උගුලක් අටවලා තියෙනවා අන්නේ උගුලේ මුවා ගෙන්න ගන්න රසමසවුලක් දාන හැමක් දක්ෂ මුවෙක් ඇවිල්ලා හැම පමණක් කාලා උගුල ගස්ස ගන්න නැතුව යන්නාසේ මූවැද්ද බල බල අඬ අඬ බලනින් දැද්දී හැම කනවා හැම කාලේ උගුල ගස්ස ගන්න නැතුව යන්න වගේ වේදනාව ආවට වේදනාවට ප්‍රතික්‍රියා නොකර සිටීමේ ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි තමන් කොක්ක ගස්ස ගන්න ප්‍රතික්‍රියා නොකර සිටීමේ යෝගාවචරය දක්ෂ වෙනවා නම් ඒකට අපි කියන ඊවසනයි තනි වචන කියන්නේ ඊවසනවා අෂ්ටලෝක ධර්මයේ සැප දුක දෙකේම සමසිත පැවැත්වීම මේ හරහා යෝගාවචරයට වැඩෙන ගුණයට අපි කියන්නේ ප්‍රතිශක්තිය වැඩෙනවා කියල. ඉවසීමේ ශක්තිය වැඩෙනවා කියල. රෝග දරා සිටීමේ ශක්තිය වැඩෙනවා කියල. එහෙම නැත්නම් තමන්ට චෝදනා කරද්දී තමන්ට අද අත්‍ය අතිරේක වශයෙන් ස්තුති කරද්දී අතිරේක වශයෙන් දොස් කියද්දී දෙකම දරා සිටීමේ හැකියාව තමයි දිග දුර ගමනක්ම වේදනා චෛසිකය හරහා යන. නමුත් ඒ යෝගාවචරයා මෙවුවා පිළිබඳව මේ වගේ වේමන්තතාවේ නානා භාවයේ දන්නේ නැති නිසා වගේ කිසිම අත්දැකීම එකතුවක් නැහැ. නමුත් මේ ආනාපාන වගේ ආනාපාන සතිය වගේ අරමුණක් තියේදී වේදනාව එnderලා සැප වශයෙන් දුක් වශයෙන් ඒ වේදනා හරහා අනුන්ගේ එකක් වගේ ඒතියෙදි ආනාපානේ පවත්තන්ට යද්දී යෝගාචරය දන්නේම නැතුව මේ වේදනාවල පැතිකඩවල් රාශියක් ඒකෙදි මම නැවතත් කියනවා දන්නේම නැතුව පුදුම විදිහට දිනු වෙන පටන් ගන්නවා. ඒ දියුණුවේදී සමහරක් වේදනා බොහොම ඍජුව සැප දුක ගෙනත් දෙනවා. සමහරක් වේදනා වක්‍රව වංචනිකව සට ආකාරයෙන් විදර්ශනා උපක්ලේශ වශයෙන් යෝගාචර වටන. භාවනාවේ හරියනවා, දියුණු වෙනවා, මට ආලෝක පහළ වෙනවා, මට උපේක්ෂාව තියෙනවා, මට සතිය තියෙනවා, මට හොඳට වීර්යය තියෙනවා ආදි වශයෙන් ඒ Tamanට පහළ වෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ හොඳ ගුණ ධර්ම ටික පිළිබඳව හෝ මනාපයක් පහළ වුණොත් ඒත් වැටෙනවා. එහෙම කිව්වට පටලවා ගන්න එපා. ඇත්ත කතාවක් මම මේ කියන්නේ. Tamanට වෙන්නට වැඩිය සද්ධාාවක් දැන් තියෙනවා කියලා ඒ සද්ධාව විශේෂ මනාපයක් පහළ වුණොත් ඒත් වැටෙනවා. සද්ධාව පන්න වැඩි වෙනකොට ප්‍රඥාව නැති වෙනවා. මට වෙන්නට වැඩිය හොඳ ජවයක් තියෙනවා වීරියක් තියෙනවා මේ මයි ළඟ ඉන්න කට්ටිය බුද්ධිය වෙනවා මම නම් නැහැ කියලා පටන් අරගත්තොත් ඒත් කෙලේශයක් වැඩි. මට වෙන්නට වැඩිය හොඳට සතිය තියෙනවා දැන් නම් උදේ පටන් ගත්තා හැන්ද වෙනකන් යන්න බැලන් කටවැදු දරන්න පටන් ගත්තොත් පූජානම් කතා කරන්න පටන් අරගත්තොත් ඒකම කෙලේශයක් වෙනවා. මට මෙහෙම මෙහෙම සමාධිය තියෙනවා තිබුණේ මට හතරට යන්න පුළුවන් දැන් තුනට යන්න පුළුවන් කියලා ඉලක්කක් කතා කරන කට්ටියක් තියෙනවානේ. ඒකම මාන්නයක් කරගෙන ඒකමත් කෙලේශයක් කරනවා. නැත්නම් මට වෙන්දට වැඩිය හුදුට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ දක්වන්න පුළුවන්. මං අනික් එක්කනට බෑ. මට විතරයි එහෙම පුළුවන්නේ. ආදි වශයෙන් අනුන් පහත් කළා තමන් උසස් කරගන්න ගත්තොත් මේ ඇති වෙන මනාපමනාපයත් ඒවා නිර්ආමිෂයි. නමුත් වංචනික වශයෙන් වැඩ කරනවා. ඒ නිසා යෝගාවචරයා ඒව එනකොට ඒවා පිළිබඳව අඩු ගන්න කියනවනේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා විශේෂයි හෝ මනාපමනාව දෙක පහළ කරනවනම් ඒකත් විදර්ශනා වශයෙන් උපක්ලේශ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට යනකොට අර අත්ත බින්දේ පය බිරුලෙන් තබා වරෙන් කියනා වගේ භාවනාවේ හරි වැරද්ද පවා භාවනාවේ සැප දුක් දෙක පවා විනිශ්චය කරන්න යන්නේ මොකද විනිශ්චය කරපු ගමන් මනාපමනාප පහළ ඒ වට ගන්න නැතුව දිගට යනවා කිව්වොම ඒක මං හිතන්නේ කිසිම ලෞකික විෂයක අපිට සාකච්ඡා කරන්න පුළුවන් අපි බලමු අද කාලේ ගොඩක් ගත වෙලා තියෙන නිසා මේ විදිහට භාවනා කරගෙන යනකොට භාවනාවේම මතුවෙන හොඳ දේ භාවනාවේ මතුවෙන නරක දේ යෝගාවචරයා හරි හැටියට හසුරව ගන්න බැරි වුණොත් කොහොමද ඒක විදර්ශනා වශයෙන් උපක්ලේශ වෙලා යෝගාවචරය ආයශ්‍රයක් වලට කාමුක ආශාවට වැටෙනවා වගේ මේ ධර්මමය ලාභය පවා හසුරව ගන්න බැරිනොත් අමාරු වෙනවා. ඉතින් ඒකෙදී නම් එහෙම යෝගාවචර වැටෙනවා නම් ඇත්තටම කියනවනම් මේ යෝගාවචරයටත් වැඩිය ඒ යෝගාවචරයට උපදෙස් දෙන ගුරුවරයා වග කියන්න ඕන කියලා මම කියනවා. ඒ ඒ එනකොට මෙන්න මේ වගේ දේවල් තියෙනවා ඒක නිසා ඔය ගීගේ අතහැරියයි කියන කියාම දරුව මල්ලෝ අතහැරියයි කියවම වස්තු භෝගේ අතහැරිය කියවම මහා ලොකු දෙයක් කියලා කට්ටිය හිතන්නේ. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක අතහැරලා ආවිලා භාවනා සාර්ථක වෙනකොට ඒකම බොරු වලක් වෙනවා. ඒකම තණ්හා වඩන තනක් වෙනවා. ඒකම මාන්නේ වඩන තනක් වෙනවා. ඒකම සක්කාය දිට්ඨිය වඩන තනක් වෙනවා. ඒක සාසනයට විශාල පිළිකාවක්. අන්න එතනදී ඒ යෝගාවචරගේ හිත තලන්නෙත් නැතුව ඒකේ සාධනීය පෙත මාර්ගයේ පෙන්ලා දෙනවා කියන එක බොහෝම සූක්ෂමව කරන්න ඕන වැඩක්. ඒ නිසා හොඳම වැඩේ තමයි ඒව පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරලා තියෙනකොට දැනුවත් කරනකොට Tamanටම අඩු ගන්න මෙන්න මේ වගේ රෝග ලක්ෂණ මයි ළඟ තියෙනවා මෙන්න මේ විදිහේ ලෙඩක් මට ළඟ තියෙනවා කියලා වාර්තා කරන්න පුළුවන් වෙනවා. මේ වාර්තා කෙරුවොත් නම් පිළියම හරි ලේසි. ඒ නිසා අපි අනිත් දවසට මේ වේදනාව සම්බන්ධ උපක්ලේශ ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා කියන මතක් කිරීමක් ඇතුව අද දවසේ මේ දේශනා කරලද කාරණා නිසා එවැනි උපක්ලේශයන් සඳහා එන මට්ටමට නැත්නම් ඒ වගේ භාවනාමය ගුණ ටික දියුණු කරගෙන ඒ දේවල් ආවත් මම නොවැටෙන්න නිවනම සාක්ෂාත් කරගන්න ඉස්සරහට යන්න ඕනේ කියන අදිෂ්ඨානයේ පිණිස අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා